අනුරාධාවක් සම්මත වර්ෂයෙන් අද 2016 සැප්තැම්බර් මාසයේ 26 අයිති අපේ නිසන්වනේ චාරිත්‍රාක් තියෙන සෙනසුරාදාට අපි ධර්ම සාකච්ඡාවක් කරනවා ඒක විනාඩි පැයකමාරක කාලයක් අපි ගන්න බලාපොරොත්තු වෙන හතමාරද 9 වෙනකන් ඒකදී අපි මුල් විනාඩි ස්වල්පය අපි විවස්ථාව කියවා ගැනීම සඳහා ගත කරනවා ඊට පස්සේ අපි ධර්ම සාකච්ඡාවට මාතෘකා සපයා ගැනීම සඳහා සූත්‍ර පිටකයෙන් කොටසක් ඉදිරිපත් කර ගන්නවා. මේ වකවානුව අපි ගත්තේ සාමාන්‍ය ඵල සූත්‍රය පැවිද්ද ප්‍රතිඵල ශ්‍රමණියෙකුට ලැබෙන මෙලෝ වශයෙන් ලැබෙන ප්‍රතිඵල සාකච්ඡා කරන දීර්ඝ සූත්‍රය. මේ සූත්‍රයේ කොටසක් කියවලා අපි මාතෘකාව ඇති කරගෙන සභාවේ ඉන්න අයගේ මති මතාන්තර අනුව විවෘත සාකච්ඡාවකට පෙළඹෙනවා. එතකොට සමහරට මෙල්බන් කට්ටියත් මේ තාක්ෂණික ක්‍රම මාර්ගයෙන් ටෙලිෆෝන් එක මාර්ගය අපිට එකතු වෙනවා. ඒක පැයකමාරක් කරලා අපි සාකච්ඡාවේ පින්පමුණවලා නැතර කරන එකයි කරන්නේ. ඉතින් අදත් අපි ධර්ම සාකච්ඡාව සඳහායි කාලය ගන්නෙ. අපිට තියෙන්නේ මේ අපි ගිය පාර අවසාන වශයෙන් කරලා තියෙන 8 වෙනි මාසේ 29 වෙනිදා එදා අපි යෝගාශ්‍රම කතිකාවතේ දෙවෙනි කොටස කියවලා තියෙනවා.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 අරුණට පළමුව අවදි වීම නොගිලන් හැමදෙනාගේම සිට විය යුතුය. අවදි වූ කෙස අස්නෙන් නැගිට සිරුරු කිස සඳහා සුළු කාලයක් ගෙවා බණ බවුන් හි යෙදී නොසිස් දිනයක් කරගත යුතුය. බුදු වටන අදුරු වටන ගිලන් වැඩිහිටි වටන යන ආදීෙහි සුදුසු කල්ලියේදී ඍෂිණං හීල්දන් කෙසඳා බුදුන් වහන්සේට ගොස් නොපමාව එහි WhatsApp ආසිය කුටියට යා යුතුය. පණ දහම් පුහුණුව සිරුරු පිළිදැඟුම් බවුන්. ඈ නියත කෙසේ යෙදී පිඩු සඳහා gediya දෙවීමට පළමු. පිරිසිදු පැනින් දෙවූ පාත්‍රේ තවිකේලා තැන්පත් කොට තබිය යුතුය. පින්න පාතේ සඳහා gediya හැඬ වූ කල තෙරුවන් පුදා පාසිවුරු දරා කමඨහන් ගත් සිටින් නියමිතන්ට මිනිත්තු 5ක් පමණ සුළු කාලයකින් පැමිණේ. අනෙක් පිරිසත් සමග කමඨහන් මෙනෙහි කරමින්ම ගොස් අසුන්නල අසලදී මෙත් කමඨහනින් යුතුව පිටු පිනිස හැසිර පිටු පිළිගෙන පෙරලා එන කලද කමඨහන් නොහැර ආයුතු. බොජුන්හල වත්සපයා දිවා වන්දනාදීන් පසු පැයක් පමණ පුරුදු බවුන් හියේදී පිරිවැහුම් පිරිවැසවුන් නැතහොත් ඉතුරු කාලයේද භාවනාව සඳහාම යෙදවිය යුතුය. සවස් පහට පමණ වත් පිළිවෙත් යෙදී සන්ධ්‍යා වන්දනාදී නිමවා වැඩිමාළු ආදීන්ගේ සුවදුක් සොයා ඍෂිණං ගිලම්පතකේ සාදා පිරිසුදු සිතින් තමන් වසන කුටියට යා යුතුය. පෙර යම අවසන් වනතුරු පිරුවහන බණක් නැතොත් කමටහනින් කල් ගෙවා අලියොමට පෙර අවදි වෙමි සනිටුහන් කොටගෙන රෑ 10ට නිද්‍රෝපගත විය යුතුය. තමාගේ දිනපතා සියලු වැඩ සනිටුහන් කොට ලියාගත් කාලසටහනක් තමා ඉදිරියේ තබා ගත යුතුය. මොනම කරුණක් නිසාවත් ඒ කඩනු කිරීමට අදිෂ්ඨාන කරගත යුතුය. දායකයන් සමග ප්‍රත්‍ය සම්බන්ධ කතා නොකළ යුතුය. ආරාධනාවක් ඇතොත් ගුරුන් වැඩිහිටියන්ගෙන් අවසර ඇතිව ධර්ම දේශනාවකට සම්බන්ධ විය යුතුය.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 කතාවත් මීටම ඇතුළත් වෙයි. තම තමාට කරගත හැකි සියලු වැඩ තමා විසින්ම කර ගැනීම යෝගාවචරයට සුදුසුය. ඒ බඳු දෙෙහිදී සාන්ත දාන්ත පැවැත්ම, සාරුප්‍ය සමනාකල්පය යන මේවා නොබිදෙනසේ එහි යෙදිය යුතු බව කලින්ම හිත තබා ගත යුතුය. නිකරුණේ එකතු වී කතා කරමින් සිටීමට තබා වැඩිපුර වචනයක් පවා කතා කිරීමට යෝගාවචරයට ඉඩ නැත. එහි නත්‍ය අවශ්‍යක කිසක් නැතොත් අනුන් වසන කුටියකට නොවැදී යුතුය. බුද්ධ වන්දනා පින්නපාත ගමන් හිදීද ගමනාගමන සුද්ධිය නිතර පැතිය යුතුය. අනෙකුට හිරියරවනසේ භාවනාවක් පවා නොකිරීම ඔබේ යුතුයකම නම් අනුන් මැද තමන්ගේ ගුණවත්කම් හපංකම් හුවා දැක්වීමක් ඔබට ඕනෑ නැත. තමා නිතරම පරිහරණය කරන පිරිකර નિયમિત තැනක තැම්පත් කර තබා ගැනීම පරිහරණයටද පහසු වෙයි. වැඩ කටයුතුද ඉක්මන් වෙයි. හිතද තැන්පත් වෙයි. හිතට එන අරමුණු නිසා ඇලීමක් හෝ ගැටීමක් හෝ වෙන කිසිම උපක්ලේශයක් පහළ වෙන විට එය නුවණින් සලකා තමගේ යෝගාවචරකම ඉස්මතු කොට සිහියට නඟා එබඳු වදුරු මැඩලීමට සමතක විය යුතුය. බහැර පිසිදුවන් නිතරක් ගනිමින් දස ධම්ම සුත, ආකාංකීය සුත ආදී සූත්‍ර ධර්මයන්ද සංවේග වස්තුන්ද දවසකට කීප විටක් සලකමින් ඇතුළත පිරිසුකමද දිනුවෙන් තබා ගැනීමට නිතර හිතාගත යුතුය. සංඝයාගේ කුතු මහත් වැඩ හොඳින් කිරීමට මෙන්ම මිනිත්තු 15ක් පමණ සාරවත් ධර්මානුශාසනයක් කිරීමටද පුරුදු තබා ගත යුතුය. කරන හැම වැඩක්ම ක්‍රමානුකූලවත් හොඳට පිරිසිදුවටත් කිරීමට සිතරගත යුතුය. ආගන්තුකව පැමිණෙන පැවිදි පින්වතුන්ට වද්දැක්වීම ඔබ ගුණ දියුණුවට උපකාර වන්නාseම සංවාසාර සංවාසාරහ නොවන්නන්නා ගැටීම ගුණ පරිහානියට හේතු වන වගද සති තදින් හිතරගත යුතුය. පිටත අත්‍යවශ්‍ය ගමනක් යාමට ඇතොත් ඒ යෝගාශ්‍රමයේ කතිකාවතේ සඳහන් ලෙසින් කළ යුතුය. වත් පිළිවෙත් සම්පූර්ණවද පිරිසුදු ලෙසද ක්‍රමානුකූලවද කරන හැටි උගෙන එහිදී ඔබේ සීල පරිපූර්ණ ප්‍රකාරවන බව සලකා වත්ත සම්පන්නයෙකු වීමට උත්සාහ ගත යුතුය. ප්‍රමාණ ඉක්ම කරන ලියුම් ගනුදෙනුවද යෝගාචර தත්වෙට බාධා වෙන අභ්‍යන්තර බාහිර සම්බන්ධකම්ද අත්හැර දැමිය යුතුය. සහල් පැවැත්ම පැවිදි ජීවිතේ පවත්වා ගැනීමේ පහසුම ක්‍රමයෙන් පොතපත පවා අධිකව ගොඩගසා ගැනීමෙන් වැළකීම ඔබේ යුතුයකම විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගත යුතුය. ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම කතිකාවතට හා මෙම ස්ථානයේ කතිකාවතරද එකඟව වැඩගෙන යාම මෙහි වසන ඔබේ හා අන්‍යයන්ගේ පහසුව සඳහා වෙනු ඇත. එහිනේ ඔබේ හිතට වද්දා ගැනීම ඔබේ යුතුයකමය. යෝගාවචර දිනචර්යාවයි. හොඳයි අපි එකට දා විනාඩි 10කට ආසන කාලයක් අරගෙන තියෙනවා. අපි මෙතනින් අපේ දිනචර්යාව කියීමේ අංකය સમાપ્ત කරනවා. අපි ආරාධනා කරමු ධර්ම සාකච්ඡාව සඳහා සාමාන්‍ය ඵල සූත්‍රය ඉදිරිපත් කරගන්නවා. දරුවන් සරණයි.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 දුන් බොජුන් වළඳා ආවාහ සඳහා නකත්කීම විවාහ සඳහා නකත්කීම වෙන් වූ අඹුසැමියන් එක්වන්නට නකත්කීම අඹුසැමියන් වෙන්වන්නට නකත්කීම දුම් ණය රැස්කිරීමට නකත්කීම මුදල් ණයට පොලියට දීමට නකත්කීම සෞභාග්‍ය ඇතිවනුවට යන්ත්‍ර මන්ත්‍රාදිය කර දීම බිම් පාළුවන්නට හදිහූනියම් කිරීම නැසෙන්නට යන දරුගැබ් රැකෙන්නට පිළියම් කිරීම දිවගුළු බැඳීම මන්ත්‍රාදීයේ බලයෙන් හනු තද කිරීම අත් පෙරලෙන්නට මතුරු දැපීම හනු පෙරලෙන්නට මතුරු දැපීම කන් අගුළු වැටෙන්නට මතුරු දැපීම කැඩපතෙහි දේවතාවේශය කොට ප්‍රශ්න ඇසීම කුමරියක ලවා පේන කියවීම දෙව්දස්සක ලවා පේන කියවීම ජීවිකා පිණිස හිරු පිදීම, මහ බඹු පිදීම, මතුරු දපා මුවින් ගිනිජල් විහිදු වීම, මතුරු දපා සිරිකත කැඳවීම යන මේ අන් මෙබඳු වූ තිරස්චීන විද්‍යාවෙන් මිච්ඡා ජීවයෙන් දිවි පවත්වද්ද ඒ මහන තෙමේ මේද අන් මෙබඳු වූද තිරස්චීන විද්‍යාවෙන් මිච්ඡා ජීවයෙන් වැළැක්කේ වෙයි මේද ඔහුගේ ශීලයක් වේ. අපිට ඔතනීමත් ගුවන් පටන් ගන්න ධර්ම සාකච්ඡාවට මිච්ඡා ජීවය කියන වචනය විස්තර කරන්නේ අනුන් දෙන බත් කාලා ජීවත් වෙන යෝගාවචන ප්‍රපංචාරි කියන සංඥා වංශේ ඒ කන බතට නොගැලපෙන වැඩ කරන්න එපා. ආ එතකොට මේ කෙනෙකුට හිතනවා ඉතින් නිකන් දෙන බත් කාලා නිකන් ඉන්න හොඳ නැති නිසා මොකක් හරි කරන්න ඕන කියලා. එතකොට මේ নানা ආකාර දේවල් කිරීමේදී ගිහින් වැඩි මේ හැම ශිල්පයක්ම සංඝයාට අල්ලලා හිටිනවා කරන්න පුළුවන්. අත තිබ්බොත් අනිවාර්යයෙන්ම හරියනවා. ඉතින් ඒ නිසා ගිහියොත් ඇවිල්ලා බත් දෙනවට අමතරව ওই වැඩ වැඩ වලට සංඝයා පොළඹවනවා. ඒ මොකද ඒගොල්ලන්ගේ අවශ්‍යතාවන් ඉෂ්ට කරගන්න. ඉතින් සංඝයා හිතුවත් මේක අනුකම්පාවෙන් හෝ පස්සේ ගිහිල්ලා මුදල් බහ ගන්න පැත්තට එතකොට ඒක යාට සාමාන්‍ය ශ්‍රමණ සංකල්ප නැති වෙනවා. එහෙම නැත්නම් සාරුප්‍ය ශ්‍රමණ නැහැ. ඒ සරුප් නැහැ. කප සරුප් නැහැ. ඉතින් ඊට පස්සේ එවැනි සංඝයා වංශේ නමක් අපි කිව්වොත් නිසනවනේ ඉන්නවයි කියලා ඒ සංඝයා උපේන වස්තු වලින් ලැබෙන මොනම දෙයක් හරි තව සංඝයා නමක් පාවිච්චි කරොත් ඒ සියලුම සංඝයාගේ විනය පිළිපේ. ඒක හරියට මේ බෝවෙන සංක්‍රමණයක ලෙඩ ලෙඩක් තියෙන කෙනෙක් අපි අතුරට ගත්තා වගේ. ඊට පස්සේ ඒක පැතිරෙනවා. ඊට පස්සේ මුළු සංඝයාගේම ආජීවය නැති වෙනවා. ඒක නිසා මෙතෙන්ද සංඝයා වංශ නමක් එනවනම් අපි සංඝයාගෙන් විමසනවා. මේ හම්බ කරලා ගත්තේවද මේවා දායකෝ දීපුවාද? දායකෝ දීපුවා වෙන පැත්තකින් විසදෙනවා. හම්බ කරලා ගත්ත කිසිම දෙයක් මේකට ගේන්නත් එපා, මෙහෙට එන්නත් එපා. ඉතින් එතකොට ඒ සංඝයා තමයි බලවත්. ඒ සංඝයා තමයි දේශපාලන බලය, සමාජික බලය තියෙන. ඒගොල්ලෝ කියනවා අපි මේ වෙනම නිකාය ભેදයක් හදන්න හදනවා, කුල ભેදයක් හදන්න හදනවා. මේකද විපස්සනාව කියන්නේ මේකද ආරණ්‍ය ප්‍රතිපදා කියන්නේ කියලා චෝදනා දෙනවා. ඉතින් ඒක නිසා මේ වැඩේ කරන්න ගිය හැම කෙනාම හොඳ පැත්තෙන් සමාජයෙන් කොන් වෙනවා. මේක දරන්න බැරි කට්ටිය සමාජයේ කොන් වීම දරන්න බැරි පෞරුෂත්වයක් නැති කට්ටිය එක්කෝ අර සංඝයා කියන දේ අහනවා.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 එතකොට එයා තවදුරටත් නිහතමානී කෙනෙක් අහිංසක කෙනෙක් හිඟන්නේක් නෙවෙයි. ඉතින් ඒක නිසා ඒ <clears throat> හිඟනකම උස්සස්ම ජීවන රටාව වශයෙන් සලකලා කිසි කෙනෙක් සූරාකෑමක් වෙන්නේ කිසිසේත්ම පරිසර දූෂණය කෙරෙන්නේ කිසිසේත්ම ජීවන රටාව රැක්කොත් ආජීවය රැක්කොත් චිත්ත දූෂණයක් වෙන්නේ නැහැ. එනිසා ඉඳගත්තර පස්සේ කීතයි මගේ ඇඟේ තියෙන මස් ලේ ඇට අනුන් දීපු කෑම මම මේ පරිහරණයකට ඔක්කොම බහඬ අනුන් දීපු දේ ඉතින් ඒව පරෝජනේ සලකලා පාවිච්චි කරන්න ඕන යාළ දෙන්න දෙන්නේ නැතුව ඒ සඳහා යෙදෙනවා. යෙදිලා විවේකයේ වැඩි කරන පුළුවන් තරම් බණ භාවනාවේ යෙදෙනවා නම් ඒක නා සමාජයට දෙන්න ඕන දේවල්. ඉතින් ඒ වෙනුවට මේ වගේ මේ ආර්ය පරිේශණය වෙනුවට කාම පරිේශන ලෞකික පරිේශන සඳහා යෙද වෙනකොට ගිහි දෙපා ගිහි පැවිදි දෙපාර්ශ්වම වග කියන්නේ. ගිහියෝ තමයි මේකට ප්‍රධාන වශයෙන් සංඝයා පොළඹවන්නේ. කිසිම කිජයකට සංඝයාට තනියටින් අපුඩි ගහන්න බෑ. නමුත් ඒ පෙළඹෙන්නේ දුර්වල සංඝයා. තමන්ගේ භ්‍රමචර්යය දන්න බණ බහන විවේකයේ හොයන සංඝයා මේක තේරනවා මේක ආසාවක් තිබුණා නමුත් මගේ විවේකයට බාධා වෙයි කියලා. ඉතින් එහෙම හැංගීමක් නැති සංඝයාට වෙන ගැළවුමක් නැහැ අදගෙන වැටෙනවා. වැටුණාට පස්සේ ඒ කෙනා ලෙල්ලටත් නැති කටුවටත් නැති කෙනෙක් වෙනවා. ගිහියද දන්නෙත් නැහැ, පැවිද්දද දන්නෙත් නැහැ. ඊට පස්සේ යාතින් කරන කියන හැම වැඩකින්ම බුද්ධ ධම්ම සංඝ කියන තුන වැරදියට නියෝජනය වෙනවා. ඊට පස්සේ මේ පුද්ගලයාත් පිළිනවා. ඒ පුද්ගලයා අනුමත කිරීමෙන් සාදු කියන එකනත් පිළිනවා. වැරදි ආදර්ශිකුත් හිතනවා. ඉතින් ඒක නිසා මේක පොදු වැඩක්ද පෞද්ගලික වැඩක්ද කියලා බරපතල ප්‍රශ්නයක් තියෙනවා. අද මේක පොදු වැඩක් කරගන්න බැරි තත්ත්වයටපත් වෙලා. කිසිසේත්ම මේක ප්‍රසිද්ධිය කතා කරන්න බෑ කරපු ගම අපි යුද ප්‍රකාශ කරා වෙනවා. ඒක නිසා මේක පෞද්ගලික වැඩක් කරගෙනයි අපි ජීවත් වෙන්නේ. මේ පෞද්ගලික වැඩක් කරගත්ත කට්ටිය එකට ඉන්නවා. හැබැයි අපි කල්ලි ගහන්නේ නැහැ. අපි එකිනෙකා අතර කිසි කල්ලි ගහILLක් නැහැ. අපි පොදු මතයක් තරනවා. අනුන්ගෙන් සද්ධා දෙය වළඳලා ජීවත් වෙන අපි වෙන ජීවන රටාවල් වලින් හම්බ කරන්න එපා. කර්මාන්ත කරන්නත් එපා.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 ඒක බැරි එකක්. ඒ වගේම බොරුව කියලා හිස් වචන පරිස වචන නැත්නම් බිස්නස් කරන්න බෑ. ඉතින් අපි එළියේ ඉන්නවා කියන්නේ නැත්නම් ඒ ලෝකෙට වැටෙනවයි කියලා කියන්නේ මේක මේ හිඟා කන ජීවිතේ 100%ක්ම රහත් වෙලා නැති වුණාට ඊට වැඩිය පැහැදිලිවම මේ සම්මා වාචා සම්මා කම්මන්ත කියන දෙක පටලවාගත්තා. ඊට දෙකටම වෙනස් සංගයාගේ සහ පැවිද්දාගේ මේ පැවිද්දාගේ සහ ගිහියාගේ සම්මා ආජීවයේ තමන් අනුන් සූරා කෑමක් කරන්නේ නැතුව පරිසර දූෂණය කරගන්නේ නැතුව චිත්ත දූෂණයක් එන්නේ නැති අහිංසක රස්සාවක්. මේ මේකක් ඇත්තටම ලෝකේ නෑ 100%ක්. ආන්නේ පැත්තෙන් අඩු වෙනවනම් අවපව් අඩු සූරා කෑම අඩු පරිසර දූෂණය අඩු චිත්ත දූෂණ අඩු තිඹුදුජානන්සේ ගොවි කර්මාන්තේ පෙන්ලා දීලා තියෙනවා ඒත් සතුන් මරණ පොළවත් එක්ක හැප්පෙනවා මේක එදා පැවතිච්ච හොඳ වැඩක් අනිතික ගෝ කර්මාන්තේ හරක් බැලීම. ඊට අමතරව යම් යම් රාජකාරී තිබිලා තියෙනවා. මේ මිච්ඡා ජීවිතයට වැටෙන්නේ නැති වැරදි කර්මාන්ත වලට වැටෙන්නේ නැති වුණා. වැරදි කර්මාන්ත මේ වෙලඳාම් වලට වැටෙන්නේ නැති වුණා. ඉතින් ඒ ටික තෝරාගෙන ඉන්න ගියොත් අද හාමතේ තමයි ඉන්නේ. අද තියෙන පුළුවන් තරම් බලවතා අනිකයි හූරගෙන කන මේ රෙප්ටිලියන් එහෙම නැත්නම් උරග සමාජයක් තියෙනවා. ඒකේ ආයේ කිසි ගාණක් නැහැ. දුප්පතාගේ වැක්කෙරෙද්දී හක්ක තියලා හපලා ගන්න පුළුවන් ඌරගයාට. එහෙම දේශපාලනයක් අද තියෙනවා. බලවතා ජයගනි කියන එක ඒක පරිණාමයක්. නමුත් මේ පරිණාමය වෙනවයි කියලා Taman ගා ගන්න නැතුව ඉන්න පුළුවන්ද කියන එක මම පැවිදෙන්න ඉස්සලා දැනගෙන හිටියේ නැහැ. මම පැවිදින හිතා හිතේ පැවිදිලා වෙන විවේකේ විතරයි. පැවිදුණාට පස්සේ තමයි දැනගත්තේ මේ වගේ යම් යම් තැන්වල ඒක හොත්තටම සලකනවා. කිසියෙතු කිසිම ව්‍යාපාර කරන්නෙත් නැහැ. බාහිර ලෝකයේ අධ්‍යාපනය ලබන්නෙත් නැහැ. බාහිරේ සංගතයක ගැටෙන්නෙත් නැහැ. අන්න එහෙම තත්වයක් යටතේදී මේ සීනාසනයක් නැත්නම් පැවිදින පිරිසක් කාලයක් ඉන්නවයි කියලා කියන්නේ ලෝකේ තියෙන අති ශ්‍රේෂ්ඨම ආචාර්ය ධර්මය.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 පොදුවේ කරන්න පුළුවන් දෙයක්. ඒක කරන පුද්ගලයෝ ටිකක් එකට ඉන්න පුළුවන්. මමත් ඒක කරනවා අනික් කට්ටියත් ඒක කරනවා අනේ සාදු නැත්තම් කරන්න දෙයක් නැහැ. හැබැයි කට්ටියට කියනවා මෙන්න මෙහෙමයි මම මේක ගැන බලන්න කියලා. අන්න එහෙම සුළුතරයට අහුවෙන්න වීම වාසනාවක් කියලා බුරුම පණ්ඩිත ශාංශ කිව්වා. එහෙම Taman ගසා කණ්ඩ යන්නේ හම්බ කරගෙන කණ්ඩ යන්නේ. ලැබද දෙයින් සතුටුත් වෙනවා. ඒක යහ ජීවනයේකින් එහෙම නැත්නම් සම්මා ආජීවකයෙන් ලැබෙන දෙයක් පාටපත් වීම උතුම් දෙයක්. මේක හරියට කුල චාරිත්‍රාක් වගේ රැකගෙන ඉන්න සුළුතරයට අහුවෙච්ච එක ලොකු ආසනාවක්. ඒ සුළුතරය අබුද්ධෝත්පාද කාලවලත් ඉන්නවයි කියලා පුතේ ඒ ස්වාමීන් වහන්සේ කිව්වා. මේ ජීවන රටාව නැත්තම් කියන මේ සම්මා ආජීවය ගැන සලකන අබුද්ධෝත්පාද කාලවල පවා සත්පුරුෂෝ ඉන්නවා. මහා බෝසතාණන් වහන්සේ අන්න එතන තමයි හේතු වෙන්නේ. ඒකට තමයි ගිහිල්ලා පාරමිතා ධර්ම පුරන්නේ පින් කිරීමෙන් නෙවෙයි. ඒක හොඳටම දැන පවු නොකර සිටීම. ඒක තමයි තාම ශ්‍රේෂ්ඨම ශිෂ්ටාචාරය.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 මේ මේ විදියට දේශ මේ හැදුවොත් ආර්ථිකය පට ගන්නකොට නැගිටවන්න. කිසිසේත්ම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒගොල්ලෝ මධ්‍යම ආර්ථික ක්‍රම අපිට උගන්වන්න දෙනවා. ඉතින් රජයට සිද්ධ වෙනවා ඒගොල්ලෝ කියන දේ ගත්තොත් හෙට වෙනකොට මේක දියුණු කරලා. මේ විදිහට ජීවන රටාවට ගියොත් ඒගොල්ලෝ අපිට කියනවා මේ මිනිස්සු නොමග යවනවා. ඒ මිනිසුන්ට තියෙන සැප දෙන්නේ නැහැ. මෙච්චර වටේ තියෙද්දි මේගොල්ලෝ මේ බහුමතයක් අල්ලගෙන බුද්ධහගම කියලා. මේවා කරන්න දෙන්නේ නැහැ කියලා ඉතින් හරි අපහසු කරපත් වෙනවා මේ විශේෂම යහපාලනයක් තියෙනවා. ඒ නිසා දේශපාලන කියන එක අපි පුළුවන් තරම් පරිබාහිර කරගන්නවා පුද්ගලක තමන් පුද්ගලයෙක් වශයෙන් කාටවත් බරක් වෙන්නේ නැති වෙන විදිහට තමන්ගේ යැපෙන එක ජීවන රටාව බඩගෝස්තරේ කාටවත් බරක් නොවන විදිහට කටයුතු බරක් තමයි හිඟන්නේ වශයෙන් ගිහිල්ලා බැගෑවෙනවා ඒ බැගෑවෙන එක බරක් මොකද සමාජයේ බයිනවා මුතොටක් තියෙන අතපය හතර දීලා හම්බ කරන කාපි කො මේ ඇවිල්ලා හිඟාගෙන කන්නේ කියලා. ඉතින් අර වසල දරුවෙක් වාගේ අංකඩිච ගුණෙක් වාගේ yes sir කියලා. ඉතින් එතනින් හම් වෙන්නේ නැත්නම් වෙන තැනකට ගිහිල්ලා ඉල්ලගෙන කන. ඉතින් අපි අපි වාද කරන්න යන්නේ ඔය වරෙන් පිටියට උඹට මං දරුව ඇඳලා ගහලා පෙන්නන්නම් උඹටත් මට වගේ මටත් උඹට වගේ ශිල්ප උඩුවන් කියලා කියන්නේ ඇත්ත තමයි ඔය කියන කතාව ඇත්ත. අපිටත් අතපය හතර තියෙනවා. හම්බගෙන කන්න පුළුවන්. අපි ලොක්කා කියලා දිනා ගාන කාපන් කියලා ඒක නිසා මේ ඉන්නේ කියලා කියන්නේ නැතු නිකන්. ඒකට කොච්චරක් ඇතුළත සති බලය තියෙනවද කියලා හිතා. ඒකට කොච්චරක් ශාසනය අඳුනගෙන තියෙන්න ඕනද කියලා හිතන්නේ. කොච්චරක් කල්යාණ මිත්‍ර ඇසු කරලා තියෙන්න ඕනද? කොච්චරක් අපි වෙන ශාසනයක සමාජිකත්වයේ ලැබලා තියෙන්න ඕනද අපිට මේ වගේ ප්‍රකාශයක් කරන්න. ඇත්තටම ප්‍රකාශ කරන්න ඕනේ මුවින් නොබෙනින් එක ඇති. මුවින් නොබෙනින් එක නා කරන්නේ ওই කවුරුවක්වත් හිතන මතර මොන ශිල්පයක්වත් මොන පිනක්වත් කරන එක නෙවෙයි. පවු නොකර සිටීමේ තියෙන හැකියාව බලන්න. යතින් තියෙන මේ හිඟා කෑම හොඳයි කියලා කියනවා. ඉතින් අපි ලොකු සාංශින්න කාලේ මේ මේ කාමරින් දැටි කිව්වේ මේ නම අපේ බුදුහාමුදුරෝ දීලා තියෙන පුදුමාකාර හිඟමනක් අනික් හිඟවන්නුන්ට සල්ලි දීලා කන්න බොන දේලා ඵලයන් කියනවා අපිට හිඟරියමට දීලා වඳිනවායි කියනවා. දීලා තනිය තව ටිකක් ගන්න ස්වාමීන් වහන්සේ තව ටිකක් ගන්න ස්වාමීන් වහන්සේ කියලා වඳින හිඟමනක් අපිට දීලා තියෙන්නේ. ඒ නිසා බුදුජානක වහන්සේ අපිට ඇති කරපු මේ සමාජය අපිට ඇති කරන්න බෑ. අඩුවන පවත්තගෙන යන්නවත් බෑ. අපි වගේ කෙනෙකුට මෙවැනි සමාජයක් නොතිබුණා නම් මොකද වෙන්නේ? පැවිද්දක් නොතිබුණා නම් අපි වගේ මිනිසුන්ට කොහෙද මේ ලෝකේ ෆිට වෙන තැනක් නැහැ. මොන තැනකටවත් ගැලපෙන්නේ නැහැ. හරි අපි බොහොම ආඩම්බරයට මේ සාසනය දක්වන හිටියට අහිංසකෝ කියන්න පුළුවන්. මෙවැනි සාසනයක් නොතිබුණා නම් කරන්න දෙයක් නැහැ. එහෙනම් අපි නිකන් මේ මේ සමාජයේට කුණු ගෝඩියට කුණු බාල්දියට මේ විසිකරලා දාන පැත්තට වැටෙන එකක්. ඉතින් ඒක නිසා එවැනි දෙයක් ශ්‍රමණ ඵලයක් විදිහට බුදුරජාණන්සේ දේශනා. ශ්‍රමණේකට හම්බ වෙන ඵලයක් තමයි හැකිතාක් දුරට කවුරුත් ගසා කෑමක් කරන්නේ නැතුව, සූරා කෑමක් කරන්නේ නැතුව, පරිසර දූෂණය කරන්නේ නැතුව, අඩු චිත්ත දූෂණයකින් යුක්තව ජීවත් වෙන්න වෙන තැනක් නැතිකම නිසා ශ්‍රමණ බව ඉච්චරයි අපිට ඉතුරුලා තියෙන්නේ. ඒක තියෙන්න අපිට කරන්නත් බෑ. බුදුහාමුදුරු කරලා දුන්නා. ඒ නිසා දුර්ලභ බබ්බජ්ජා. පැවිද්ද දුර්ලභයි. නමුත් පැවිදි වෙච්ච ඔක්කොමලා මේක දන්නේ අද සාමාන්‍ය බෞද්ධයෝ දන්න දෙයක් පැවිදි තමයි යෝකෙන් ලයිස්ට් ඔක්කොම කරන්නේ. නැකත් බලන්නේ සුවිප් ගන්න වෙලාව කතා කරන්නේ දරු ගැප් පිටවන්නේ දරු ගැප් ගබ්සා කරන්නේ නස්සත්තර වලින් අකු හොල්ලලා දෙන්නේ මොනවාද කාලම් පිඹින්නේ ඉතින්ලා ටික තීරම තියෙනවා ඉතින් ඒව හොඳටම රැකෙන්න පැවිද්දන් අතර අපි දැන් ඒ જાතියක් වශයෙන් අපි කියන එක වැරදි ටිබෙට් රටේ මේ වගේ පොත ලියලා තියෙන්නේ ලියුපත්ති රූල. ඒක ඔතලා තියාගෙන ඉන්නවා පාරායිනේ රිදි කඩකින්. බල කවුරු හරි ඇවිල්ලා කියන පේනක් බලන්න නක්ෂත්‍ර බලනකොටම අරකින් කෑල්ලක් අරගෙන බලලා සංස්කෘත වලින් කියවලා කොල කෑල්ලක දීලා දීලා එමසෙන් කීයක් හරි අරගන්න. මේකම ඒක ඒක රහස්‍යවිල්ල. ඒ ඒක මේ මේ සුද්ධ ලියවිල්ල කාටවත් අත ගන්න බෑ. ඒකට මම විතරයි ඉන්නේ. හැබැයි මේ මනුස්සයා පැවිද්දෙක් විදියට බාර එන්නේ. හැබැයි මේ මේ සූත්‍ර කොටසක් පොතක ලියලා දීලා සල්ලි අම්බ කරන ජීවත් වෙනවා. ඒක තමයි සම්නිකර බුද්ධාගම වශයෙන් වෙලා තියෙන්නේ. ලංකාවෙත් එච්චරයි. ලංකාවෙත් අද කෙරෙන හරියක් කරන්නේ ඒ වගේ ගිහියන්ගේ ඔය කියන අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන්න සංඝයා සැදී පැහැදී ඉන්නවා. නොහිටියොත් අරණි රැක් ගන්න බැරි වෙයි, පන්සල් රැක් ගන්න බැරි වෙයි, પરම්පරා රැක් ගන්න බැරි වෙයි කියලා එවැනි පසුබිමක හැදෙන භික්ෂුන් වහන්සේ නමකට සම්මා ආජීවය කියන වචනේ විග්‍රහ කරන්න හම්බ වෙන්නේ නැහැ. ඕගොල්ලෝ ඇති වාසනාවන්තයි. ගිහියෝ වශයෙන් මේක සාකච්ඡා කරන්න හම්බ වෙනවා.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 මේක ඇතුලේ ජීවත් වෙනකොට මේ පව් නොකර ඉන්න ඕන කියලා තටමඬ ඕනේ නැහැ. මේක ඇතුලේ ඉන්න එක විතරයි තියෙන්නේ. ඒකයි මේක ඉන්න බෑ. අපිට ඒ තරම් පව් කරන්න ඕනේ ඕනකොට අපි එළියට. ඒකට කිසි තරහක් නැහැ. එළියට ගිහිල්ලා ඕන කරලා දෙයක් කරලා ආයෙ වරෙන් ආයෙ හොදලා ගෙට ගන්න. ආයෙ එළියට යනවා. මේ සංඝයාගෙත් ඒක තියෙනවා ගිහියන්ගෙත් ඒක තියෙනවා. ඒක නිසා මේ ජීවන රටාවේ හරි ලස්සන කියවණක් තියෙනවා. පවු නොකර සිටීමයි ඔය සම්මා ආජීවයේ තියෙන ලස්සනම කෑල්ල. අපි සතියෙන් නැතුව ඉන්නකොට වෙන දෙයි සතියෙන් ඇතුව ඉන්නකොට දෙයි සතියෙන් යනකොට පින් සිද්ධ වෙනවයි කියලා කියනවා. කුසලයක් කියලා කියනවා. නමුත් ඒක නැච්චාර්ථයෙන් කියවෙන්නේ පව් සිද්ධ වෙන්නේ සතියෙන් ඉන්නකොට පව් සිද්ධ වෙන්නේ ඒ සතියට ගැළපෙන ජීවන රටාවට තමයි ශ්‍රමණ කියලා කියන්නේ. ඒකේ ඵලය තමයි සාමාන්‍ය ඵල. එයාගේ ලකුණක් තමයි සමාජී. අනිතරෝම බලනවා මම මේ කන කෑම කවුරු හරි ගෙනලා පූජා කරපු එකක්ද නැත්නම් ඉඟි කරලා උදුරගෙන කාගරි බත් වේලක් කනවාද කියලා. අන්තිමේ ඇඳුම ගන්නකොට බලනවා කවුරට පූජා කරපු දෙයක්ද නැත්නම් මගේ රුචියට මම ඊළඟන මේ සිරුර ලංකාර කරන්න කරන එකක්ද. එහෙම නැත්නම් ලගින ගේ කවුරුරේ හදලා දීලා එකක්ද එහෙම නැත්නම් මේක ශිල්ප නුවර නිර්මාණ ශිල්ප නියෝජනය කරන එකක් බොන බේතත් කවුරු හරි ලිඩේ දැකලා ගෙනත් දෙන එකක් පොදු දෙයක්ද එහෙම නැත්නම් ගිහිල්ලා ලෙඩ නැති ලෙඩ හදාගෙන මේ කරන විකාරයක්ද කියලා හතර සිව්පසෙම ඒ සිව්පස ප්‍රතිවේක්ෂාවේදී ඒ කරන ප්‍රතිවේක්ෂාවට කියන්නේ ප්‍රඥා ශික්ෂා කියලා හරියටම මෙතෙන්ට එනකම් පාවිච්චි කරනවා. ඉතින් එහාට පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් මේ සම්මා ආජීවයේ තියෙනවනම් එයාට හම්බෙන ලාභේ ශ්‍රමණ ඵලයේ භාවනා යෝගාචරයට හම්බෙන ලාභෙදී අර්ථය. භාවනා පිළිබඳව රතිය කාමයේ පිළිබඳ අර්ථය ඉබේ පහළ වෙනවා. ඒ නිසා යම් කෙනෙක් ජීවන රටාව සකස් කරගත්තා නම් උත්තරාචේපි දිසායි විහෙරති ස්වේව අරතින් සාති නතං අරති සාති. ඒ මාසය උතුරු කුරදිවෙන්ට ගිහිල්ලා හිටියත් කවදාකවත් කම්මැලිකම ලාමක කුසලයට කැමැති වීම තමයි යටපත් කරන්නේ. තමන්ට ලාමක කුසලයට යටපත් කරන අධි කුසලයට සමාදන් වෙලා ඉන්න පුළුවන්. උත්තරාය දිසායේපි දක්ෂිනාය දිසායේපි විරති ප්‍රත්‍යමාය දිසායේපි විරති පච්චමාය දිසායේපි විරති කොයි දිවයිනේ හිටියද මේ ලාමක කුසල් වලට ඇදෙන්නේ නැහැ. පුළුවන් තරම් අධි කුසලයට ගිහිල්ලා ලාමක කුසලයේ පිළිබඳව අර්ථිය පහල කරලා භාවනා කරේ රතිය පහර කරගෙන ඉන්නවා. ඒ අරති රති කියන මේ මාර බලවේගයක් මේක. මම අහන්නවත් හම්බුනේ මේ භාවනා කරන කාලේ ආවට පස්සේ. ඊට ඉස්සෙල්ලා බණකවත් හාමුදුර කෙනෙක් කියනවත් අහලා නැහැ. මේ මාර බලවේගයක් තියෙනවා කියනවා කාමාතේ පරමාතේනා ဒ ුතිය ආරති උච්චති. පළවෙනි එක කාමේ දෙවෙනි එක අරතිය. කාමේ ගැන ඔක්කොම කතා කරනවා. අරතිය කියලා මේ අව අවකුසලයට සම්බන්ධ වෙන එක අඩු කුසලයට සම්බන්ධ වෙන එක නැත්නම් අධි කුසලයේ අමතක කිරීම. ඒක අද ශාසනයේ ශාසනය කියන වචනේ ආගමේ අංග සම්පූර්ණ පෙළට. ධර්මයේ එහෙම නැහැ. ආගමයි ධර්මය වෙන් වෙන තැන තමයි ආගම හැම වෙලාවෙම ලාමක කුසලයට ඇදලා බැඳලා මිනිස්සු තියාගෙන. ධර්මයේ කියන ඕක නොකර ඉන්න එක පිනක්. ඒකට උඹට ඕනනම් අධි කුසලයට යන්න පුළුවන්. ඒ යනකොට සම්බන්ධ වෙන්නේ කල්යාණ මිත්‍රයන්ට මේ යා ජීවනය පවත්වන අයට සම්මා ආජීවයට ඒතර දෙනවා වැඩි කැළඹිලි කරන්න එපා. තියෙන දේ ආරක්ෂා කරන ප්‍රයෝජනේ සලකලා වැඩ කරන එක එන්න පුළුවන්. ඉතින් මේකට ওই සම්මා ආජීවයේට හොඳම සූත්‍රය තමයි මේ ආජීවංශ සූත්‍රය. ඒක ඉස්සර අපේ සිංහල රජවරුන්ගේ අනුග්‍රහ ලැබපු ආර්යවංශක දේශක ස්වාමින් වහන්සේලා මුළු රටටම පනවලා ඉඳලා තියෙනවා. ඒ රට ඒ හජු ඒ හමුදුරුවෝ ඒ ගමකින් ගමකට ආර්යවංශ සූත්‍ර පොළවල් හදාගෙන මාස 6කට සැරයක් විතර එතෙන් ගිහිලා ආර්යවංශ සූත්‍ර දේශනා පාතුල මුළු රැය පුරා. එතකොට මේ මාස 6කට සැරයක් කරන මේ ආර්යවංශ සූත්‍ර දේශනාවට යනෙන්නන්ට පහසුකම් සලසන්න රජුරෝ ගංගානක් බද්ද නිදාස් කරලා තියෙනවා. මේගොල්ලෝ ඔක්කොම ලැහැති කරලා පිටිය සකස් කරලා ආම්දුරන්ට ගල් වෙනක් සූදානම් කරලා තියලා ආර්යවංශ සූත්‍ර දේශනාව වහනවා. ඊට පස්සේ මිනිස්සු පුළුවන් තරම් ධාර්මිකයි වැඩි සෝබනේ නැහැ. රජුරවන්ට රාජ්‍ය තන්ත්‍ර ලේසියි. ඒ අශෝක ලිපි වල මේ වැදගත් සූත්‍ර ටික අශෝක ධර්මයට ගැලපෙනවා ලියලා තියෙනවා. තුවටක ප්‍රතිපදා, නාලක ප්‍රතිපදා, අලියවසා කියලා මේක ලියලා තියෙනවා. ආර්ය වංශය කියන එක අලියවසා කියන වචනේ දාලා තියෙනවා. ගාකල් ගියා. මේ අලියවසා කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ ආර්ය වංශ සූත්‍රය. යන යන තැන්වල ගල්වල ලියලා තියෙනවා. බුදුහාමුදුරුවෝ කියලා තිනවා ලද්ද දෙයින් සතුට වෙන්න සන්තුට්ඨෝ තීතරීතර චීවරේන ඊතරීතර චීවර සන්තුට්ඨ්‍යාච වන්නවා. ලදයන් සිවුරකින් සතුට වෙනවා. ලදයන් සිතුරකින් සතුට වීමේ ಗುಣ කතා කරනවා. ලදයන් පින්ඩපාතකින් සතුට වෙනවා. ඒකේ ಗುಣ කතා කරපන්. ලදයන් සේනාසනකින් සතුටු යක්. ಗುಣ කතා කරපන් එදාට ඔබට ඇති වෙන්න භාවනා කරන්න වෙලා තියෙනවා. ඉතින් ඒක දැන් මේ මෑත අපේ සිංහලයා වැටෙන්න පටන් ගන්න කාලේ එනකොට බරේ බටහිර බලපෑම් නැත්නම් විදේශ බලපෑම් සහ නපුරු ව්‍යසන එනකොට අපෙන් ආර්ය වංශය ගැලවිලා. අපේ සිංහලයා බටහිරට ගැති වෙලා මේ සෝබනේ පටන් ගත්තා.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 රහත් වුණාට පස්සේ තමයි මේක කරන්න පුළුවන්. දැන් අපි කරන්නේ එහෙම දෙයක් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. අපි උන්වහන්සේලාගේ පෙළපතට වයිති. අපි මේ පාඩේ යනවා. ඒ නිසා බැරි උණයි කියලා කනගාටු වෙන්න එපා. මම කවදා හරි රහත් වෙනවා. මම කවදා හරි සම්මා ජීවිතයට එනවයි කියලා පුළුවන් තරම් එන්න එන්න පරිතද කරන්න කියලා. පටන් ගන්නකොට සෑහෙන අඩුපාඩුකම් සයිසෝ පටන් ගන්න එන්න එන්න එන්න nuts and bolts අද කරන තද කරන යනකොට ඔය එකලස සම්මා ආජීවයට පැමිණීම සහ රහත් වීම දෙකම එකයි. නිසා හැම වෙලාවෙම බලන්න මම සීල අධි සීලයක් වඩපත් කර ගන්නවද? චිත්ත භාවන අධි චිත්ත භාවන වඩපත් කර ගන්නවද? ප්‍රඥා භාව අධි ප්‍රඥා භාවපත් කර ගන්නවද? ගන්නවනම් තමයි පාවිච්චි කරන බඩුවල සිව්පසේ පැහැදිලි පරිණාමයක් පේන්න තියෙනවා. සිව්පසේට නතු වෙන ගතිය, වාල් වෙන ගතිය වෙනුවට ලද ඕනම දෙයකින් සතුටු වීමේ ගතිය එනවා. එතකොට එයා හරියම පරිසර හිතවාදී. ඒකෝලාවි. ඒ වගේම කවදාවත් මොනම හේතුවක් නිසාවත් චෝදනා කරන්නේ ඉල්ලීමක් කරන්නේ නැහැ. තියෙන දේෙන් හැදුවා. තියෙන දේෙන් ඉස්සරහට ගියා. ලොකු සංස් කියලා තියෙන්නේ දන්න දේෙන් පටන් ගන්න. තියෙන දේෙන් කරපො. නැති දැනුමක් හොයන්නත් එපා. නැතියක් නැති වස්තුවක් හොයන්නත් එපා. ඔය තියෙන දේ පෙරපෙන්ට හම්බෙච්ච ඕකෙන් ගියොත් කවදාකවත් ග්‍රහ දෝෂයක් මොනම දෙයක්වත් වෙන්නේ නැහැ. ඒ තියෙද්දි මේ අරකවදි වාස්කම මේකයි වාස්කම ඉල්ලන්නයි. අරකට චෝදනා කරන මේකට චෝදනා කරන ගියනම් ගැලපෙන්නේ නැහැ. මානකමට ගැලපෙන්නේ නැහැ. පැවිද්දට ගැල ශ්‍රමණ භාවයට ගැලපෙන්නේ නැහැ. යෝගාචරයට ගැලපෙන්නේ නැහැ. සතියට ගැලපෙන්නේ නැහැ. ඉතින් රජුරවන්ට හරිය ලේසි රටවැසියා අයිතිවාසිකම් ඉල්ලන්නේ නැත්තම්. රටවැසියා තියෙන දේ යැපෙනවනේ ඉතින් රජුරෝ පුළුවන් තරම් කරන්නේ ආර්යවංශ ප්‍රතිපදාවට සපෝට් කරනවා. ලංකාවේ රජ පරම්පරාව දිගටම කරලා තියෙනවා. දැනටත් ඔය ලැබුවට ලැබුවට බැඳිකල එතන ගියාම ඔය මේ පානම ප්‍රසිද්ධ අරියවංශ තිප්පලවල් තියෙනවා විශාල ගල් තලාවල් පැත්තක තියෙනවා හාමුදුර කෙනෙකුට ඉන්න ගල් කුටියක්. ඒකේ ලියලා තිනවා ආර්යවංශ ස්වාමීන් පද දේශනා කරන ස්වාමීන් වහන්සේ සඳහා මාස 6කට සැරයක් මෙතන ආර්යවංශ සූත්‍ර දේශනා කරලා තිනවා. මාස 6කට සැරයක් කරලා තිනවා කියලා සිංහල රජ කාලේ පුදුම විදිහට රජුරෝ ධර්ම අනුග්‍රහය කළා තියෙනවා. එතකොට මතුවෙන්නේ මේ ජීවන රටාව. නැත්තම් සම්මා ආජීවය. ඉතින් ඒක ඇත්තටම මේ ප්‍රතිරූප දේශයක මිස කියන උදාහරණයක් වශයෙන් මේ උතුරුකුර දිවයිනේ ඉන්නවනම් එකම දෙයයි කන්න දෙන්නේ සත්තු මරන්න කන්න ඕන සීල් මත්යාසා හිමවලහ. එච්චරයි. අනිවාර්යයෙන්ම ਉਹ කාල ජීවත් වෙන්න වෙන විදිහක් නැහැ. නිරක්ෂය විතරයි ඔය සදාහරිත වන තියෙන්නේ. මේ සාමාන්‍ය මේ සත්ත්මාන්තයේ ඇතුව නැතුව ජීවත් වීම කරන්න පුළුවන් ඉලක්කය විතරයි. උතුරු කුරුති වෙන්නේ දකුණු කුරුති වෙන්නට යනකොට පුළුවන් තරම් තියෙන්නේ අර සත්ත්මාංශ වලින් බැඳිච්ච ජීවිත ඒ වගේ තමයි ඔය විශාල ශිෂ්ටාචාර මේ දැන් කාලේ තියෙන ඉස්සර තිබුණේ නැහැ. මොකද හේතුව ඉස්සර මිනිස්සු ඉලක්කය වටේ තමයි මේ පරිණාමය ගොඩක් සිද්ධ වෙලා තියෙන්නේ. ඒක නිසා සර්වචනජේ පහළ වෙනකොට දේශේ බලනවා. දේශේ බලන්නේ මොකද්ද මේ බණක් අහන්න මධ්‍යම දේශේ ඉපදිච්ච කෙනෙක් වෙන්න ඕනේ. අර හැකියාව තියෙන්න ඕනේ. මේ මරාණ කාගෙන හැදියන් කියන එකට විකල්ප තියෙන රටක. ඉතින් එහෙම නැති වුණොත් එහෙම ධර්මයක් පිළිටන්නේ නැහැ. ඒ නිසා ਸਰවඥාචිත්‍ය කරන අතර කරන්න පුළුවන් තැනකට ගිහිල්ලා තමයි බණ ටිකක්වත් කියන්නේ. ඒ නිසා පටිච්චසමුපදේශ වාසේ වාසේ සද්ධර්ම ශ්‍රවණේ ධර්මාධර්ම ප්‍රතිපත්තිය කියන මේ දේවල් අපිට ලැබිලා තියෙනවා නම් හිතන්න මේ මේ කතා කරන අගය කරන්න මිස ඒක පෙරකල පිනක ආනිසංස. හැබැයි අමනයට ඒක තේරෙන්නේ නැහැ. ඒ තියෙද්දි අර සුද්ධ පිටිපතිය. සුද්ධකරණය මේ තුවක්කුවෙන් මත්පැන් වලින් චොක්ලට් වලින් කරන්න පුළුවන් වැඩ කරගෙන යනවා. අද අද වෙනකොට ඕක හොඳටම ප්‍රසිද්ධ සිද්ධ වෙනවා. ඇස්තන්න කන් ඇත්තන්ට ඇහෙනවා, ඇස්පී නැත්තන්ට පේනවා. අපි මේ ගත කරන ජීවිතය සහ අපි දරුවන්ට පෙන්වන ආදර්ශයේ, ශිෂ්‍යයන්ට පෙන්වන ආදර්ශයේදී කොච්චරක් පරගති භාවයේ තියෙනවද කියලා. ඉතින් මේ පරගති භාවයේ තියෙනවනම් බුදුහාම කියලා තියෙනවා ලෞකික ඥාන වැඩෙනවා. ඒක ආනිසංසය තමයි සුසාන වැඩෙනවා. වැඩිම ගාණක් වදලා වැඩිම ගාණක් මැරලා යනවා. සුසාන වඩඩකෝ ලෝක වඩඩකෝ. ඉතින් අපි අද ඉතින් තමයි ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා ඒක අපි කියන්නේ තු මම කියන තැනට ගණ්ඩායි ඒ පෞද්ගලිකව Taman දැනගන්න ඕනේ මේ ජීවන රටාව. ඒක ඇත්තටම මේ ගියෝ ඉස්සරහා කියන්නේ කියම හරි අපහසුයි. මොකද ගිහියෝ ප්‍රශ්න කරනවා කොහොමද එහෙම ජීවන රටාවක් තියෙන කියලා ඇයි මේ පැවිද්දකම කිව්වහම පැවිද්දෝ ඉන්නේ ඔය මේ යහ ජීවනයේද කියලා අහන. එක්කෙක් නැහැ. යෝගීට පොඩ්ඩක් ඒවට ජීවනකාරී කොන්දම දැන් වර්තමානයේ සමාජයේ තියෙන හොඳ එකම ආගමික නැගිටීමක් තියෙනවා. ඉතින් ඒ වුණාට ඒක බොහෝ විට අර පින්කම් පැත්තට. එහෙම නැත්නම් ඒ විචාර කුසල් තයිසි හදනවා, ඒක පිළිවෙන් කරනවා. ඒ වගේ කුසල් වලට යනවා. එතෙන්දි සරතනවා කියවා වා කියලා නැහැ. මේ සරතන දේශනා කරලා තියෙනවා කියලා මම අහලා තියෙනවා ඒක. මේ සාක්ෂි නෑ මේ වාගේ පින්කම් වලට. ඒ වගේ යදිනේ වාට පිළිගත් පූජා කරන එක පින්කම් වලට යොමරෙන්න තාක්කල් ඒ පුද්ගලයා මේ අපායෙන් ගැලවිලා නැහැ. ඒක නිකන්. හරි. එහෙම එහෙම දේශනා කරලා කියනවාද? එහෙම දේශනා කරගෙන ඒ කියන්නේ පොතක් අපිට අනුකම්පාවෙන් ඒකට මෙල්බර්න් වලට ඇහෙනවද කතා කරනවා? මම කියන්නේ අපි ප්‍රශ්නෙ නම් ඇහුන්නේ නැහැ අපිට. ප්‍රශ්නේ මෙතෙක් අර මම කියපු වචනයක පැදිපුර පැහැදිලි කිරීමක් රතිය අරතිය කියන වචන දෙකේ භාවනාරාමෝ හෝති භාවනාරතෝ පහානාරාමෝ හෝති පහානරතෝ කියලා ඒ අරියවංශ සූත්‍රයේ දේශනාව තියෙන මේ අරතිය කියන දෙවෙනි මාර බලවේගය සම්බන්ධව ඉතින් ඒකෙදී මේ කල යුතු අධිකුසලේ නම් කායනුපස්සනාව අධිකුසලයේ තිබියදී වෙනත් ලාමක කුසල් කර සිටි කර කිරීම අපි යන යමෙකුට කියලා දෙනකොට ඒක හිට ගන්නා තාලෙට කියලා දෙන්නේ කොහොමද කියන එක මම තමයි ප්‍රශ්නේ නගන්නේ. ඉතින් මම කියනවා කාටවත් කියලා දෙන්න යන්න එපා. හරියන්නේ ඒකත් අරතිය. එතනයි අරතිය තියෙන්නේ. මේක කවදාකෝ කාටවත් කිව්වට අහන්න මේ අම්මා තාත්තා කියලා දරුවෝනේ මේක එක්කත් ඔක්කොම අම්මලා තාත්තා දන්නේ නැත්නම් අම්මලා තාත්තා කිව්වත් මොකක් එක්කත් අහන්නේ නැහැ. ඒ නිසා කාටවත් මේක කියලා දෙන්න බෑ. බුදුජානනාථයට සුද්ධෝදන රජුරවන්ට කියලා දෙන්න බැරි වුණා. දසෝදරාවට කියලා දෙන්න බැරි නැහැ. ඒගොල්ලන්ට වෙනම භාවනා කරන්න සිද්ධ වුණා මේක තේරුම් ගන්න. පොඩි කාලෙක ඉඳලා රාහුල කුමාරයා දවස් 15ක් භාවනා කෙරෙව්වා. ඔය භාවනාවේ වැදගත්ම දේ කියන්නේ. බෑ. එයා භාවනා කරන්න. ඒ නිසා අරති රති කියන එක ලෝකෙට මේ චක්‍රය ගහලා මේ ලෝකේ අනිත් පැත්තට යද්දී එහෙම එකක් තියෙනවා කියන මතේ ඉදිරිපත් කරන්න සර්වඥතා ඥානයක් තියෙනවා. ඒක පොඩි බලයක් නෙවෙයි. විශාල පාරමිතා ශක්තියක්. ඉතින් අපි බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා කියනවා මිස අපිට මේක පටන් ගන්නවත් බෑ අපි කිව්වට කවුරුත් අහන්නෙත් නැහැ ඒ මොකද ලේ වල ඉඳලා ඇටෝම් ඉඳලා මස් වල ඉඳලා මිදුලි දක්වා ගිහිල්ලා RNA DNA අනකම්ම තියෙන ලාභ සත්කාර සම්මාන සිලෝක අපි අනුන්ට කියලා දෙන්න හදනවා කියන්නේ ලාභ සත්කාර සම්මාන සිලෝක තේරුණාද කලික උඩ ඉන්නේ කියලා එනිසා එතරම් ප්‍රශ්න තියෙනවා. ඒ කවදාකවත් බැයිට වැඩි ලේසි කරපෙන්න නේද. ඒක නිහඬ බණක්. ඒක අරිට වැඩි ලවුඩ් ස්පීකර් දාලා කිව්වාගේ වැඩිලා. තමන් හැසිරෙනකොට හැබැයි ඒ නිසා අනික් කටින් අවධානය එන්න ඕනේ. යා පිළිගන්නවද අපි මේ කරන වැඩේ? ඒකට ඇවිල්ලා මට බයින්නවද? මට ස්තුති කරනවද කියලා ඒකට අවධානයෙන් ඉන්න තමන් කරගෙන යනවා. ඒ නිසා මේ අරතිය හරි භයානක දෙයක් දේශපාලන තුරුප්පුවක්. රජුරෝ ආරිවන් සූත්‍ර දේශනා දේශනා කරේ මොකද? ඒ වෙතකොට මිනිස්සු රට්ටු රණ්ඩු කරන්නේ. රට්ටු අයිතිවාසිකම් ඉල්ලන නිසා රජුරෝ මේක ප්‍රසිද්ධ කරනවා. හැබැයි රජුරෝ යාතුර ජීවත් වෙන්නේ නැත්තම් වැඩි බණක් වෙනවා. ඒ නිසා අරතිය කියන එක කරපෙන්නන්න පුළුවන් නැත්නම් පච්චත්ත වේදිතබ්බ අකාලික ධර්මයක් මිස දේශපාලන තුරුම්පක් කරගන්න බෑ එනේන එකනට හොම වාඩි වෙන්න සිට ගන්න ඉඳ ගන්න හිට ගන්න ඉඳ ගන්න අරතිය වෙන්න කිව්වට හරියන්නේ ඉස්කෝලේ දරලා කියන්නේ සිටින් ඉඳී සිටින් ආ දැන් භූගෝලේ පාඩම ගන්න ආ සිටින් ඉඳී සිටින් ඉතිහාස පාඩම ගන්න ඉතින් කට්ටිය ඉතින් <laughs> බාහන කරනවා කියලා විභාගයට බහින්න කරන්නේ ගුරුවරට බහින්නේ අරතියත් එච්චරයි නිසා ඒක මම දැක්කේ ওই පුරුම පණ්ඩිත සාංශේ අපත්‍ය ලොකු සාංශේ අසීමිත අසහාය බල දෙකක් හැම ශක්තියක්ම තිබුණ හැම ගුණයක්ම තිබුණ හැම දැනුමක්ම තිබුණා. ගත කර ඉතාමත්ම ඔය අරතිය පෙන්වන ජීවිතය. ඒක දිහා දකින්නට මම තේරෙනවා ඇක්ටිං කරලා තියෙනවා මගේ. මොකද ලොකු සාංශේ නැති වුණාට පස්සේ මට හෙනයක් ගැහුවා වගේ මහා පාළුවක් දැම්මා නෑ. ආයේ පලාතක පේන කවුරක්වත් නෑ. ඔක්කොමලා කරන්න හදන්නේ ලාභයට සත්කාරයට සම්මානට දීලා. උරුම ගිහිල්ලා තියලා බැනුම් අහලා පන්දිස්වාංශය දැක්කා. ඒ ශාංශය දැක්කට පස්සේ මට තේරුණා මෙන්න ආදර්ශයක් වශයෙන් බලන්න ඕන ගිහිල්ලා බලන්න. ඒක හැබැයි දැන් සත්වෝත්යයනේ ඉන්න <clears throat> ඉවර වේගන යන જાතියේ තියෙන කූඩුවේ ඉන්න සතෙක් වගේ තමයි ස්වාමීන් වහන්සේ දැන්. ගත කරන ජීවිතේ බණක් භාවනාවක් කර මොනම පින්කමක්වත් මොනවා හරි කිව්වොත් යකාටද ඒ ස්ථානේ එළියට යන්නේ ඉන්න කට්ටියත් එක්ක යෝගාචරත් එක්ක යනවා මම භාවනා කරගෙන ඉන්නවා. ගියොත් ඇවිල්ලා කියනවා මට ඕගොල්ලන්ට අර වැඩේ කරන්න බැරි නම් මේ සාසනික කටයුතු වලට මට යන්න වුණා කියලා සමාව ගන්නවා. මේ ලයිට් ගියා. සමාව ගන්නවා. මොකද ඒ තරම් ඒ ශාංශය දන්නවා මේ යෝගාවචරත් එක්ක ඉඳ හම්බ වෙන එක ලොකු පිනක්. එහෙම නැතුව එළියට ගිය ගමන් ඒක ඉතින් ආජීවයත් ඉවරයි, කවාචත් ඉවරයි, කම්මන්තත් ඉවරයි. කරන්න බෑ. ඉතින් ඒක නිසා ඒ ඒ ආදර්ශ දැක්කට පස්සේ මට හිතුණා ගැහුවත් බැන්නත් ඒ කෙනෙක් ළඟ ඉන්න එක. නැත්නම් ඒ ඇති කරපු තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සයින්. මම දැන් පවර් ෆේලියර් එකක් ගියා මෙහි. ඊට පස්සේ හරි ගියා. ඉතින් ඒක නිසා ඒක තියෙන කාලයකට අපිට කිතයි බුද්ධ ශාසනය සජීවීව පවතින කාලයක්. ඉතින් ඒ වෙලාව අපිට ගිහිල්ලා ඒකට ප්ලග් වෙන්න බැරි නම් ඒක ඇවිල්ලා අපිට charge එක දෙන්නේ නැහැ. ඒ නිසා ඒකෙත් බහුවචනෙන් කතා කරන්න ගියොත් අපි කාට හරි ඉඟි කිරීමක් කරනවා. කාට හරි ඉඟි කිරීමක් කරනවා එහෙනම් ඕක නෙවෙයි අර්ථය කියන්නේ. ඒක නිසා භාවනාරාම හොති භාවනාරතෝ. භාවනාරාමතාවේ භාවනාරතියා නේවා අත්තුක්කංසේති නොපරං වම්බේති සෝයි තත්ත දක්කෝ අනලසෝ සම්පජානෝ පතිස්සතෝ. ඒ මගේ තියෙන අරතිය කාමයට ඇති අරතියත් භාවනා අරතියත් අත්තුක්කංසනේ පිසේ දෙන්න දෙන්න එපා. Taman උසස් කර දක්වන්න. පරවම්බනේ පිස වෙන්න දෙන්න එපා. කාටවත් අඟරන්න එපා. එහි දක්ෂ වෙන්න අනලස් වෙන්න හැම වෙලාවෙම හැම ජීවිතයේ තියෙනකම් පුරුදු වෙන්න දේවල් තියෙනවා. නිසා භාවනා රතිය මේ සතියට බොහෝම සමානකමක් මම දකිනවා. භාවනා රාමතාවය සහ භාවනා රතිය සහ සතිය තියෙන එකනට සතිය ඕනම දෙයකින් ගින්දර ගෙනියන්න පුළුවන්. ඕනේ තනි කම්බේක ඇවිදින්න පුළුවන් ඕනේ දුෂ්කරතාවයකින් සතිය පිටවන්න පුළුවන්. කායනුපසනාව කරන්න පුළුවන්. නමුත් ඒක තුරුම්පුවක් කරන ඇයිතෝ ඔහම කරන තොට මොකද කාම සත්‍ය කාම මේ කාය කායනුපසනාව කරන්න බැරි කියලා කාටවත් විරුද්ධව අහන්න අයිතිය කිසිම කෙනෙකුට අධිකාරී බලයක් නැහැ. ඒක දුන්නොත් මේක වසලයි. මේක වසල නැහැ මේක ශ්‍රේෂ්ඨ ධර්මයක්. ඒ නිසා අරතිය හොඳට මතක තියාගන්න සත්පුරුෂයත් තෝරනකොට. සද්ධර්මයක් අහනකොට වචනයක් කතා කරනකොට ක්‍රියාවක් කරනකොට මොකද්ද මේකෙන් කරන වැඩේ නෙවෙයි හම්බෙන ආදර්ශය මොකද්ද කියලා හැඟීමක් නැත්තම් අපේ තිරසනගේ වෙනසක් නැහැ තිරසනුත් අනික් කඩ හේටම අපි කරන ටික කරනවා මේකදී හැම වෙලාවෙම බලනවා මේකෙන් ඉතුරු වෙන ආදර්ශය මොකද්ද මේක මේ ලද දෙයින් සතුටු වීමේ සහ සතුටු වීමේ ಗುಣ කතනයක් මේ වැඩෙන් සිද්ධ වෙනවා සත් ලද්ද දෙයින් සතුට වීම සහ සතුට වීමේ ಗುಣ කතරයක් මේ වචනේ සිද්ධ වෙනවා.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 ඒකට අල්ලලා ජීවත් වෙන්න පුළුවන් නම් අපිට තියෙනවා පතිරූප දේශ වාසයේ වාසිය තියෙනවා සත්පුරුෂ සංසේවනේ වාසිය තියෙනවා සද්ධර්ම ශ්‍රවණේ වාසිය තියෙනවා. එහෙම නැත්නම් බුරුවි පඬිස්සංශ කියන්නේ වැස්ස වෙලාවට තමන්ගේ වාදිනේ ගිය ඇතුලේ තිබ්බොත් පිරෙන්නේ නැහැ. එළියෙන් තියන්න බැරි නම් වැස්ස වෙලාවට එළියට යන්න බෑ නේද? ඉතින් හැමදාම පිපාසි තමයි. එළිය තිබන්න පුළුවන් නම් වර්ෂාව හැමදාම වහිනවා. හැබැයි තිබ්බ වාදනේ කටපොඩි බඩ ලොකු නම් පිරෙන්න වෙලා යනවා. කට ලොකු මේ බඩ පුංචි නම් කොරහ වගේ පිරෙනවා. හැබැයි පල්ල හිල් වෙලා නම් වැහලි වෙනකොටම වාදනේ ගිහිල්ලා. ඉතින් ඒ නිසා එළියෙන් තියාපන් ධර්ම වර්ෂාව වහිනවා. සද්ධර්මයේ තියෙනවා ආසත්පුරුෂ සංසේවනේ තියෙනවා. ඔබට ඕන නම් අසත්පුරුෂ සංසේවනට යන්න පුළුවන්. අසත් ධර්ම ශ්‍රවණට යන්න පුළුවන්. ඒකට කවුරුත් චෝදනා කරන්නේ නැහැ. එයාට එයාගේ හීනේ දකින්න ඉඩාත් එකයි තියෙන්නේ. ඒ නිසා මේක කියනකොට විස්තර කරනකොට මට මේකට තියෙන උවමනාව ඇතුළත තියෙන මේ කාට හරි කියලා දෙන තණ්හා මාන දිට්ඨිය අදහසකින්ද නැත්නම් මම හැදෙන අදහසකින්ද කියලා කියන එක හිමීට හිමීට ඉන්නේ එකට. එතකම්ම අපිට පේන්නේ මේ අනුන්ට කියලා දෙනක මගේ යුතුයකමක්. ඒ පව්කොතරත් එකට අසක් කරනවා. විනාසයි. විනාසයි. ඒකට අත්ත්ුක්කංශන පරවම්බනේ. ඒක නිසා අසපෘත සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. ඒ කිසි දෙයකින් කෙලස් කැපෙන්නේ නැහැ. කෙලස් කැපෙන්න උඹ කරපන් කාටවත් ඉඟි කරන්න එපා. පොතේ මෙහෙම තියෙනවා. ඒක වෙනම ප්‍රශ්නයක්. උඹේ කරන බලය ඒක දුරුපුවක් කරනවා මම ආරයට ඩියුතුම්. මම ආරයට පහත් කියලා කිව්වනම් ඒත් ආය නැතව පසල ගන්නට වඩපත්. ඒ නිසා ඒක සතියේ ඉන්නකොට සතිය පෙන්වන හැම ලකුණකම ඔය අරතිය භාවනා අරතිය කියලා කියනවා භාවනා තියෙන කම්මැලිකම නීරසකම ඒකාකාරීකම.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 ඉතින් මුලදී හරි වෙහෙසයි. පස්සේ තමයි තේරෙන්නේ මේ විකල්පයක් තියෙනවා නම් හොඳ කවදාකවත් ආයෙ භාවනාවට එන්නේ අර කකා කකා. ඉතින් අපේ දෙමාපියෝ තමයි අපිට තියෙන ප්‍රධානම බාධා. මොකද ඒගොල්ලෝ භාවනා කරන්න බෑ ආ ගෙදර ඇවිල්ලා මේ පරිප්ටියක් බත්තියක් කාලා බුදිය ගනින් කියලා හරියට විකල්ප සකස් කරනවා කියන්න දෙන්න පුළුවන් නම් කාපම් බැරි නම් කාපම් අපිට අම්මා තාත්තලා ධර්මයේ තමයි තියෙන්නේ ඔක් කරපන් කියලා. ඉතින් ඒක දරුවන්ට පේන්නේ ශිෂ්‍යයන්ට පේන්නේ මේක හරීම සාධාරණ වහල් නිවාසයක් වගේ එලිමාංශයට කඳවුරක් වගේ එකටම තියලා හොම්බ උලනවා කාපම් කාපම් කියලා. ඒක හරි ත්‍රිපිටක කැපෙන වචනයක්. ඉස්කෝලේ කියන්න හදන දේ තේරෙන මම මේ කපන්න කිව්වේ. සාමාන්‍ය පරායි සූත්‍ර කියනකොට දේශනා කරන සමහර අපිට එක බේර ගන්න පුළුවන් වුණා ඕනනම් ආවක සම්මුතික කියන්නේ කන්නේ ඒක විදියට කරන්නේ නැහැ කියලා. හැබැයි මම කියන සම්මානස ඒක පටන් ගන්නකොට නම් අදාළ නැහැ. ඒ කියන්නේ මෙතෙන්ට එනකොට නම් අදාළ නැහැ. හැබැයි මෙතෙන්ට ඇවිල්ලා මේ උනේ ප්‍රබන්ත සීලවන්ත වික්ෂණා කියලා දැකලා ඒක ඒ ಗುಣ ටික Taman තුල ඇති වෙන ඇති වෙන ඇති වෙන ඇති වෙන ඇති වෙන දෙටුකට ගියොත් තමයි අනිත් පැත්තෙත් තමන්ට ප්‍රයෝජනක් තියෙනවා. එහෙම නැතුව අපිට මේ බුදුහමෝ කමිටන් දේවල් බෑ එහෙම සමාජ ගොම්බෝ බෑ කියලා. නෑ ඒකට ගියා කියන්න වටින්නෙත් නෑ. මේ ඇවිල්ලා මේවා දැකලා ජීවත් වෙනවා ඌ මේ සුදු වෙනගෙන හිටියට පැවිද්දෙක් තමයි. භික්ෂුවක් තමයි. සිවුර නැතුනම අපි භික්ෂුවක්. බුදුහාමුදුරු කියලා තියෙන්නේ සංසාරේ බය දක්නා වූ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූ කෙනාට භික්ෂුව කියනවා. තට්ටේ ගාපු සියන්නිකාය පැවිදි වෙච්ච, රාමඤ්ඤනිකාය පැවිදි වෙච්ච එක නෙවෙයි. ඒක නිසා මට මේ මුල් කාලේ සූත්‍ර කියනකොට හැම තැනදීම මට නිකන් අඩු කුලයකෙක් වගේ තියෙන්නේ මොකද බුදුහාමුදුරු බික්ක වේ කියලාමයි කියන්නේ මට තාම කොණ්ඩේ තියෙනවා තාම සුදු අඳින්නේ ඉතින් මට හිතෙනවා මේක හරියන මගුලක් නෙවෙයි බුදුහාමුදුරු තමන්ගේ වංශේ කට්ටියට විතරයි බණ කියන්නේ අපිට නෑ කියලා. ඊපස්සේ සුබදාරාමේ හාමුදුරුවෝ කාලේ කියලා කිව්වා. ඊට පස්සේ නෑ නෑ එහෙම කන් නෑ. ගියන්ටත් කරන්න පුළුවන් කියලා උනන්දු වුණා. ඒකට ඒක මට හිත දුන්නේ. ඊපස්සේ බුරුමේ ගියාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ යෝගාචර ඉන්නවා හැම රටෙම ඊට පස්සේ කියනවා මේ භික්කවේ කියලා තමයි මේ සූත්‍රේ පටන් ගන්න තියෙන්නේ භික්කවේ කියලා කියන්නේ සංසාරේ බය දක්නා වූ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූ කවුරුණත් භික්ෂුව. මම එතකොට පැවිදි වෙලා එතකොට දැන් ආයෙ මම පල්ලෙහාට දැක්කා. පැවිදි වුණත් මම ගිහියන්ගේ ගන්න වැටුණානේ අර වචනේ ඒ දවස්වල ඇහිලා තිබුණා මට ඔටුනක් දාගත්තා වගේ හිටින් ඉඳී තිබුණා. දැන් පැවිදි වුණාට පස්සේ කියනවා පැවිදි වුණත් ගිහි වුණත් භාවනා කරන එක විතරයි සතිමත් එක විතරයි භික්ෂුව. අනික කට්ටිය භික්ෂුව නෙවෙයි. ඒ නිසා පැවිද්ද පැවිද්දිකම රැකගන්න. ගිහියා පැවිද්දෙක් වගේ හැසිරියන් සත්‍යමත්ය. පුළුවන් වෙච්ච දා. කායගත සතිය හරි මොකේ හරි. ඉතින් එහෙම වෙලා බලනකොට කැනඩාවෙන් ආපු දොස්තරුණා කෙනෙක් කියනවා. එතකොට කැනඩාව කියන එක අපිට අපබ්‍රන්තය. දැන් නම් මම අවුරුදු දෙක කරා යන්න නිසා ඒකේ මහ ලොකු දෙයක් නැහැ. ඒ නෝනා කියනවා ස්වාමීන් වහන්සේ මේ මේ පඬිතරන්ට ධර්ම සාකච්ඡාවක් කියනවා. මම දොස්තරුණා කෙනෙක් කැනඩාවේ ඉපදුනේ. අමල දාත්තලා බුද්ධහම දන්නේ නැහැ. ඒකට ඔබ වහන්සේලා ඔය කිව්වට මේ ධර්මයේ හොයාගෙන මම ගියේ නෑ මාව හොයාගෙන ධර්මය ආවා. ආපු ගමන් ඇල්ලුවා. ඉවරයි. ඔකේ කිසි අමාරුවක් නෑ. අපිට පේනවා ධර්මයේ අමාරු හොයන්න අමාරුයි තැන් තැන් වල යන්න ඕන කියලා. ඒ මොකද වමතින් අල්ලලා තියෙන්නේ. අල්ලපද්දෝතිම ඉවරයි. ප්‍රසිද්ධියේ කීර තුන්සරයක් කිසිසේත්ම ධර්ම හොයන්න කියන අසස්. ධර්මේ මාව හොයනවා. ඉතින් ආයෙත් මම රසවත් කරනවා. ගැහණියක් පුදුම සතුටකින් ජීවත් වෙනවා. මම අද ඔබ වහන්සේ ඉතර ඉන්නේ ධර්ම සාකච්ඡාවක ඉන්නේ මම තාමත් ධර්මය හොයන්නේ ධර්මේ මා කරා පැමිණෙනවා. ඒ මොකද දෙනකොටම ඇල්ලුවා. ආයෙ ඊට පස්සේ දෙයක් නැහැ. අපි එම නෙවෙයි ඒක කේක් එක කණ්ඩද අතේ තියාගෙන ඉඳලා කියලා වනවනකොට ධර්මයට එන අවනිග්‍රහයක් වෙනවා. පැවිදිලා හිටියත් එයාට වංශයේ අයිතිවාසිකම ඉන්නේ නැහැ. ඉතින් ඒ නිසා ධර්මයේ Taman ළඟට එනවා. ඒ ධර්මයේ ස්වභාවය ආවට පස්සේ අමුත්තගෙන් අහන්න එපා ඇයි කියලා ගෙට ගන්න. පැමිණිච්ච තෑග්ග පාර ගන්න. බාර ගන්න බැරි නම් ඊට වැඩි කාල ගන්න ගමන් නැහැ. බුදුහාමුදුරත් එක්ක ඉපදිලා හිටියත් දේවදත්තට මොකද උනේ? මස්සිනා. දේවදත්තගේ තාත්තා අපේ අයියා. මොකද ද්වේෂයෙන්මයි බුදුහාමුදුර දිහා බැලුවේ. බෑ යත්තන්න බෑ ධර්මයේ දකින්න. ඒ නිසා ධර්මයේ කිසියෙත්ම පංගුපේරුවක් නැහැ. අපි මේ ධර්මය මේ වණවනවා. එහෙම නැත්නම් ඒක පිළිබඳව තක සංකතියන ඉන්නවා. මේ ශ්‍රද්ධාව මදි. ඒ ශ්‍රද්ධාව තියෙනවා නම් තේරෙනවා ගේමනන්ද සංසින්න කාලේ මේ විපස්සනා කරලා මෛත්‍රී භාවනා කරනකොට කිව්වලු මේ ලොකු සංසය කාටල ස්වාංශ මේ මුළු ලෝකෙම තියෙන මට මෛත්‍රිය උගන්වන්න කිව්වා. මේ ලෝකේ හැම දෙයක්ම මට සිද්ධ වෙන්නේ මට මේ දෙන වෙන දෙයට මෙත් හිත පහල කරන්න පුළුවන්ද කියලා බලන මුළු ලෝකෙම මෛත්‍රිය උගන්වන තක්සලාවක්. අර කැනඩා ගෑණි කියනවා ධර්මය හොයන මම ගියේ නෑ ස්වාංශ ධර්මය මාව හොයාගෙන ආවේ ආපු ගමන් ඇද්දුවා. ඒ නිසා අපේ පෙරපින් නිසා අපි අතහැරියත් ආයෙ අපිට ගන්න පුළුවන් තැනක ධර්මයේ තියෙනවා. අපි නැවත නැවතත් ඒකට මේ එළඹ පෙළඹ වාසය කරන නමුත් අපේ ශ්‍රද්ධාවම දිගමදී. අපිට හම්බෙලා තියෙන දේ වටිනාකම දන්නේ නැති නිසා අපි තාම තෙපර බානවා. ඒ තෙපර බාන හිත පැවිදුණත් ගිහි වුණත් අසත්පුරුසයි අසත් ධර්මයි. එල්ලිලා ඉන්නවනම් කුඩල් ඇල්ලුවා වගේ ගිහි වුණත් පැවිදුණත් භික්ෂු තමයි. මෙල්බන් පැත්තෙන් අපිට තියනවාද වෙන ප්‍රශ්න ਵਿਚਾਰාත්ම ප්‍රශ්න හෝ විවේචන හෝ මොනවාද? සාමාන්‍ය නැහැ ස්වාමීන් චිත්තත් එනවයි කියලා කිව්ව ඇවිල්ලා අපිට එන ලොකු සවුන්ඩ් සිස්ටම් එකක් එකෙන් පූජා කරලා ගියා තාම ආවේ නැහැ. ආන්න ලෑස්ති නෑ මේ දෙසරයක් ඇවිල්ලා ගියා වැඩ ටික කරලා ගියා පස්සේ දාක එනවා කිව්වා සුමානයක් විතර ඉන්න ඒක අපේට කාරණා කරන මේ වික්ෂුන් වහන්සේලා මේ වික්ෂුන් වහන්සේලා ළඟට කවදාවත් තවත් විශ්ව කියන්නේ නැහැ එකක් නැහැ. තවත් විශ්ව කියන්නේ නැහැ. යන වෙලාවල් තියෙනවා රෑ කියන්නේ අපෙන් අහන්න බෑනේ. භික්ෂුන් වහන්සේලා ගියත් එක බලනකොට ප්‍රොපෝෂනට්ලි අඩුයිනේ. ඒ නිසා කස්ටමර්ස්ලා එනවා අඩුයි ගියෝ පැත්තේ ගියෝ වැඩි භික්ෂුන්ගේ පැත්තේ කස්ටමර්ස්ලා අඩුයි ආඳුරු. ඉතින් එහෙනම් මම කියන්නේ අපිරිසිදු වෙන පාඩු විදිහට මම දකිනවා එකක් තමයි ඒ අපි ගිහිලා විශ්වනාන්තයට බුලත් කොලේක තියලා අපි කියලා සල්පික්ක තමයි කරන්නේ. ඒකට විශ්වකට මුදල් දීමේ අක්ෂරයට අපි බරපතල කුසලයකට අනුව. ඊට පස්සේ අපි තමයි විශ්වනාන්තේ උනන්දු කරන්නේ ඒකට. ඒකේ උනන්දු කිරීමේ අපකලයට අපි අහනවා. ඔය ඩයනා මරණයට පස්සේ මල් වඩමක ලියලා තිබ්බලු මම ඔබට ප්‍රේම කළා ඒ නිසා ඔබේ මරණයට මම වා කියන්නම්. ජනප්‍රිය වැඩි වෙන්න වැඩි වෙන්නේ පිටිපස්සේ අඹාන කියලා මරලා දැම්මේ. මමත් ඔබට ප්‍රේම කරා. මමත් ඔබේ ජනප්‍රියතාවය වැඩි කරා. නිසා මට සමාව යාවා. මමත් වයි කියන්න ඕන ඔබේ අකාල මරණයට මම වගේ කියන්න ඕනේ. මොකද මම ඔබට සාමාන්‍ය විදිහට හිටියා නම් ඔබ ඔච්චර ජනප්‍රිය වෙන්නේ නැහැ. ඔබට ගෑණියක් විදිහට ලෝකෙ ඉන්න තිබ්බා. ඕනට ජනප්‍රිය වුණාට පස්සේ එක්කෙනෙකුට කරන්න බෑ. ඒක ඒක ජන ජන මාධ්‍ය හරහා එන එකක්. ඉතින් ඒක දන්න ඒක ටූල් එකක් විතර පාවිච්චි කරන කට්ටිය තමයි ජනමාධ්‍ය කාර්යෝ කියලා කියන්නේ. උන්නේ ජඩ මාධ්‍ය කාර්යෝ කියලා කියන්නේ සාමාන්‍යයෙන්. උදාහරණ ජනප්‍රතිආදිල හොඳක් ගන්න පුළුවන්. හැබැයි අපි ඒවා කියවනකොට බලනකොට අපි ඉබේ මේකට සම්මාදම් වෙලා ඉවරයි. ජනමාධ්‍ය පෙන්වන දේවල් නිතර කියවන අපි ඒවලට සමාජික මුදල් කියලා ඉවරයි. ඒක නැත්තම් කරන්න බෑ. ඒ නිසා අපිට අපේ දැන් ආයෙ ළඟ ඉස්සරහා ඉන්න මනුස්සයා වැරද්දක් කරනවා නම් ඒකට මගෙන් ගැලවෙන්න බෑ. මනුස්සයා මම ඉස්සරහා කරනවා කියලා කියන්නේ මම ඒකට සම්බන්ධයි. මේ හිරේ දාපු මේ කුඩුකාරයෙක් ගෝයන්ක භාවනා ක්‍රමයේ කරලා ඉවරනාට පස්සේ කරන සමීක්ෂණයේදී මත අහනකොට ඌ කිව්වලු යම් කිසි වැරද්දක් ලෝකේ තියෙනවා නම් මොන විදියෙන්වත් බේරන්න බෑ කියලා. බරපතලයි කියලා ඒ වැරද්දට වාක් කියන්න ඕන මම තමයි. විසඳන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා ඒකට ඔබ වාක් කියන්න. උඹට ඒක පෙන්ලා තියෙන්නේ උඹට ඒක සම්බන්ධයි උඹයි ඒක විසඳන්න තියෙන්නේ. ඕකට වෙන කවුරු සම්බන්ධ නැහැ. නිසා මේ ලෝකේ මොනම ප්‍රශ්නයක්වත් නැහැ. ප්‍රශ්න ලෝකේ දුවන්නේ ලෝකේ ඕන තාලට. ඒක ප්‍රශ්නයක් වෙන්නේ උඹේ මොකට කමට නිසා බබා කියන්නේ. කරකොල අතහැරියට පස්සේ අපි කිසිම තැනක මොන දෙයක් කරුවත් අපේ සහෝදරංගල්ලා පව් කරන තාක්කල් අපිට ගැලවුමක් නැහැ. අපි ඒකට පුළුවන් තරම් බලන්න ඕනේ. කිව්වට අහන්නේ නැහැ. පුළුවන් තරම් ආදර්ශයක් දීලා කියනකොට උඹ උඹ වෙනුවෙන් අපි කනගාටු වෙනවා කරන්න දෙයක් නැහැ. ඒක ඉතින් අපි සාමූහික කරපු අකුසල කර්මයක් නිසා උඹ ওই වැරදි පාරේ යන්නේ. මට පව් උඹලා ගොඩ ගන්නත් බෑ. ඉතින් මං ඉතින් උත්සාහ කරනවා මේට වැඩි ගුණවන්ත වෙලා මේක රකින්න ලොකු සාන්තිකාට ඇවිල්ලා තියෙන බොහොම ප්‍රසිද්ධ මහත්තයෙක්. ඉන්නේ ඉස්සලා ඇවිල්ලා කියලා තියෙනවා ලොකු මේජිකර නායක හමුරු කාඩ ගියොත් ඔක්කොම ප්‍රශ්න ඉවරයි කියලා. ඉතින් ඇවිල්ලා ප්‍රශ්න විසඳලා නැහැ. පල්ලයට බැහැගෙන යනකොට ඥානන් සාන්ති මෙහෙට එනවලු. ඒ මාත්‍යක් ඥාන කියලා උන්නේ මොහොතේ ගියයි කිව්වා හම්බ මොකක්ද හම්බුනේ කෝ නැහැනේ මොකක්වත් උන්නේ නැහැනේ. කීකේ යනවද දැන්. ඥාන දාමරට හම්බෙලා ඥාන දාමර ඇවිල්ලා කියලා සාන්ති කවුද ඇවිල්ලා කිව්වේ. අසෝල අසෝල ඇවිල්ලා කිව්වේ මොකටද? මේ මේ මහත්තයා එනවයි කියලා දෙනවා ආවා. ඊට පස්සේ ඥාන ධර්ම කෙලින්ම කියලා තියෙනවා. ඔබ වහන්සේ ගැන සතුටින් නෙවෙයි ගියේ. ඒ නිසා මග දිගට කී කියලා ඕන මීජකල යන්කවා ගියා. ඒ මොකද්ද උනේ කියලා. ඉතින් පස්සේ ඥාන ධර්ම වලට කනගාටුලා තියෙන ලොකු සංකේ කියන්න වටින්නේ නැහැ. ලොකු සංකේ කියනවා අනේ ඉතින් බුදුහාමුදුරේ හිටියානම් ඒ ඇත්තත් ගොඩ දානවනේ කියලා. මට බෑ. බුදුහාමුදුරේ හිටියානම් ඒ ඇත්තත් ගොඩ දානවා මට බෑ. ඒ දුනු කරන්නේ. ඒ යාගේ ඒ කනගාටුව වැරද්ද මගේ. මට ඒක හදලා දෙන්න බෑ. මයි ළඟ ගුණ නැහැ. මයි ළඟ දක්ෂකම් නැහැ. ඒක එයාගේ දෝෂයක් නෙවෙයි. ඒ බුදුන් පරිණාමයේ ප්‍රසිද්ධිය කියනවා. කමටහන් වාර්තාව ඉදිරිපත් කරන්න බැරි නම් ඒක ගෝලයාගේ වැරද්දක් නෙවෙයි ගුරුනාන්දගේ වැරද්දක්. උට කියලා දීලා නැහැ කමටහන් සුද්ධ කරන්න හැටි. ඌ ඇවිල්ලා නොකාන බී ගුරුවරයා විදලා තිනවා ගුරුවරයා කියලා දීලා නැත්තම් ඌ හැමදාම ගුරුවරට වැරදියට කමටහන් සුද්ධ කරන එක ගෝලයාගේ වැරද්දක් නෙවෙයි. මොකද ඌ දන්නේ පාන් රාත්තල් ගන්න ඩොලර් එකේ ගමු මොන කමටහන් සුද්ධ කියලා. ඌ යන්නේ ගුරුවරයා ගාවට. ඒකට ගුරුවරයා එක කරේ නැත්තම් ගුරුවරයාගේ වැරද්දක්. ඒ නිසා ඕගොල්ලෝ හැමදාම එන්න. ඇවිල්ලා මේ මාගේ වැරද්ද මට වෙන්න දෙන්න එපා. ඕගොල්ලෝ කොහොම හරි ආපෙගේ මේ කමටහන් සුද්ධ කරන්න හැටි, වார்த்தාවක් දෙන්න හැටි ඉගෙන ගන්න. ඉගෙන ගත්තේ නැත්තම් අපේ සම්බන්ධතාවය මගේ පැත්තට ලකුණු කැපෙනවා. ගුරුවරයා පැත්තට ලකුණු. ඒ සංසේ මේවට උපදේශ, ආප්තෝපදේශ, පත්‍රිකා, දේශනා නිතර දෙමින් කියනවා ඔබ ලක්ෂ වාරයක් වරදුනාට බය වෙන්න එපා. ඔක නැවත නැවත කරන්න මොකද ඕක කොන්ත්‍රාත්තුවේ වගකීම් බාරේ මගේ තියෙන. ඔයා මෙතෙන් එනකොට ඔයාගේ යුතුයකම ඉවරයි. ඔය යනකොටත් අමනතාවයට ගියා නම් ඒක මේ මට තේරෙන්නේ මේ දඬුවට දාලා ඔයා හිර කරා. මට තේරෙන්නේ දඬුවට දාලුවට දීස්තර කපන්න ඒක දඬුවඩුවේ වැරද්දා. ඉතින් සා මහසි සයිඩු කියනවා මේ වෙත පැමිණිච්ච එක්කනට බලාපොරොත්තු ඉෂ්ටුුනේ නැත්තම් එමස උච්චර වීදම් කරගෙන මෙතෙන් දැවිලා යන්න වුණොත් හිස්සතින් ඒක ඒ මනුස්සයාගේ මොඩකමක් කියන්න එපා. නැසන්නට එහෙම කියන්න බෑ මේ. මේ කියන්න බෑ මොකද අපි එන දෘෂ්ටි දාගෙන මම මට හොඳට මතක ගන්න මම ඉස්සරහට ගිහිල්ලා මම ආවේ ගුවන්තේගෙන් ටෙලිවිෂන් ගුවන්තේගේ තමයි මට අවසරයක් දුන්නේ. අවසරයක් දුන්න ගමන් මම ඉතිවර තමයි ඇත්තට මේක පැටින් ගුවන්තේගෙන් සමාව ගන්න අතන තියෙන අනික් කට්ටියට මේක දැන් කතර කමන්නේ. ගුවන්තේයන්ගේ මාර්ගෙන් ආවේ ආව ගමන් ඉතින් මම මොකක් දැන් දැන් වල බලවන්නත් වෙලා ආවේ. ආවගම වහන්සේ ගාවට දැම්ම කමටහන් ගන්න. ඒ කියන්නේ වහන්සේ තමයි ඒක කමටහන් දුන්නේ. ඒක මම දන්නේ නැහැ. මම කල්පනා කරා මේ කර්ම විශ්වගත මම යොමු කරා. මේ යොමු කරේන මේ මම නුවරදලා ඉඳලා වෙන්නකින් වැඩක් නැහැ. කියලා හිටියා ඇත්තම ඒ දවස් පිටම කිහින් වැඩක් නැහැ. වැඩක් නැතුව මම ගියා. ඊට පස්සේ මේ එක එක තැන් වල ඇවිද්දා. ආයෙ ඇවිදලා කොහමද ආවම මට නෑ මේ. මෙහා ආවා. ආයෙම දැන් කවුරුහරි දැන් මෙච්චරම ඇති හොඳ විහිළි වාගේ හොඳ අරෝගුද විසමානා විසමාට අල්ලගන්න. අනේ ආම සාමාන්‍යමයි කමටන්නේ. ඊට පස්සේ දවස් 10කට අවහාරය දවස් 9ක් නිකන් ඉන්නවා. ඒ කාලේ නිකන් ඉකේ කියලා දෙන්නේ. දවස් 9ම පිස්සු. ඊට පස්සේ 9 වෙනි දවසේ උනේ සාමාන්‍යසික කමටහන් දෙන වෙලාවේ සිටු හඳුනනවා. ඒ දැන් නම් දුක. ඒ සාමාන්‍යසේ කොහොමද කටිලා සුද්ධෝ කියන දේ පිළිබඳව ඒ සාමාන්‍යසික කියන වගේ නෑ. මම කියන්න වටින්නේ භික්ෂුන් වහන්සේනම ඒ කියන්නේ චරමුණු කරලා කියන නෙවෙයි. අපි හිතේ තියෙනවා සුදු මහතුරු කියනවා පිළිබඳව ටිකක් පිළිගන්න ගැතිය. මේ මේ වහන්සේ කිව්ව අර සාමන්ත මේ මේ මේ අත්ත මෙහෙම එකක් කියන මෙහෙම එකක් කියනවා.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 මම ආවෙත් එහෙමයි. මම හිතන දේ හරි කියලා සාක්ෂි හොයන්නේ. මම හිතන දේ හරි කියලා සාක්ෂි හදන තාක්කල් හරියන්නේ නැහැ. මේක එන්නේ. මේ කියන්නේ 1996 කතාව එකක් කියන්නේ. ඔය යකා කපුවා ඒ දවසේ හොවිලා තියාගෙන ගෑනුන්ට සාත්‍ර කියනවා. ඉතින් මං කිව්වා ඒ උඹ තුන්වෙනි දවසේ මං කිව්වා මට පේනවා පාසක මාත්‍රෝ දිවර සඳහා නෙවෙයි භාවනා කරන්න කියලා. උන්ටටම මයිත් එක හැප්පෙනවා. තුබාංශ කියන්නේ කොහොමද මන් නැත්තම් මොකටද නුවර ඉඳලා ඉන්නේ? මොකද මේ කතා කමටා සුද්ධ කරන තාලේ මට පේනවා පරමාර්ථය නිවන නෙවෙයි. භාවනා ප්‍රතිඵලය සාමාන්‍ය ඵල නෙවෙයි. ඉක් මේ පිට දෙයක්. මයිත් එක මම හිතන්නේ 8ට විතර ආවේ. ආපු දවසේම. තුන්වෙනි සැරේ. දිගටම කතා කරා ඊට පස්සේ යනකොට මෙලෙක් ගතියක් පෙන්නවා පෙන්ලා කිව්වා මම මෙතෙක් කලනම් පිළිගන්න කැමතිුන්නේ නැහැ. මම නැවත සලකා බලන ස්වාමීන් මම මේ භාවනා කරන නිවන් දකින්න නැත්නම් වෙන දේවල් වලටද කියලා. මම මට වෙන මොකක් කියන්න බෑ. ඔය සද්ධාාවක් නැත්තේ නෑ මොකක්වත් නැත්තේ නෑ. නමුත් පරමාර්ථය පැහැදිලි නෑ. පරමාර්ථය නිවන නෙවෙයි. ඉන්නේ පිට ලාමක දෙයක් කියලා. ඉතින් ගොඩාක් වාද කරාමයි. වාද කළා පස්සේ ඇවිල්ලා කිව්වා මම ගිහිල්ලා දේවාලේ පොළවේ ගැව්වා. මම නෑදෑවෙත් මට බැන්නා. ඊට පස්සේ මේ මම දැන් මේකට යනවා කියලා කිව්වා. පස්සේ ඒ ටික උනේ නැත්තම් ඉතින් එහෙනම් ඒ මෙහෙන් ආපෙකින් වැඩක් වෙලා නැහැ. මං කියන්නේ මේ නිවන් දැකලා මේ කතා කරනවා කියන කෝ 100ක් හරි ගියයි කියලා කියන. ඒකේ වගකීම 100%ක්ම මේ ශාසනයේ තියෙන. ශාසනයේ වෙත පැමිණෙන ස්වාමීන් වහන්සේ වග බලා ගන්න ඕනේ. ලෝකේ කරන හැම වැරද්දකටම මම වග කියන්නේ. කිසිම කෙනෙක් කරන වැරද්දක් මට ප්‍රධාන වශයෙන් මේ දවස්වල තිබුණේ ප්‍රභාකරන් හම්බෙලා අහන්න. ඇයි මෙච්චරම මේ වැඩේට වෙන ක්‍රමයක් නැද්ද? මට පුදුමාකාර මෛත්‍රියක් තිබුණා. ඒ හරියටම අවශ්‍ය දේට කටයුතු කරන මිනිහෙක් නේ. අම්මා අප්පත් අතහැරලා ඔක්කොම කරලා. ඉතින් ඌ හම්බෙලා ධම්මනි සංජය හාමුදුරුවෝත් කතා කරලා කිව්වා තාමකොල ආනන්දසිරි හාමුදුරුවෝ හම්බෙන්න යනවා මම. මම ගිහිල්ලා අහනවා ප්‍රභාකරන්ගේ. උඹට ඕන දේ දුන්නොත් මිනිමෙරිම නැතර කරනවා. මොනවද ඕනේ? මම මමත් ඉන්න උඹත් එක්ක ඕන දේ දෙන්න. උඹට මරන්න තු කරදයි කියලා. ඉතින් මම කිව්වා මටත් අහිනා ඔබ වහන්සේ ඉච්චට ශක්තිමත් නැහැ කියලා. තාමකොල ආනන්දසිරි හාමුදුරුවෝ තමයි ඒකට දක්ෂයා. ඒ වගේ හාමුදුරුවෝ කෙනෙක් හමුනොත් මම යනවා හම්බ වෙන්නේ. ඉතින් මේ ලෝකේ මොනවද ගන්න බැරි. ඉතින් ඕකට මරන්න ඕනේ. අපි කතා කරලා බලමු කියන්නේ. මට තිබුණ ආසාවක් ඒ දවසට ගිහිල්ලා හම්බෙන්න ඔය විජය කුමාරතුමා උදෝද ගිහිල්ලා හම්බුණා. මට මේ ශ්‍රේෂ්ඨ මිනිස්සු මේ ප්‍රශ්නේ විසඳනකොට හතුරේ හදාගන්න මේ විරුද්ධ කරන්නේ. හතුරගේ වැරද්ද මගේ. මේ මනුස්සයා වැරද්ද කරන්නේ මගෙන් වෙන්න තියෙන යුතුයකම වෙලා නැහැ. ඉතින් ඒක නිසා ඒක කරගන්න විදිහට කල්පනා කරලා බලුවොත් හතුරගේ මයි ද්වේෂයෙන් කතා කරන්න බෑ. කරදෙන කෙනාට මම ධර්ම දූතේ කරන එකක් නෙවෙයි. එයා වැරද්ද කරන්නේ මගේ වැරද්ද නිසායි කියලා. ඒ නිල්ලමේ තම්බරමට ડોක්ටර් පරාක්‍රම ෆර්නෑන්ඩෝ එයා කිව්වා එයත් අහිංසක දෙමාපියන්ගේ දරුවෙක්. මසට වැරදි අදහසක් දීලා තියෙනවා සිංහල ජාතිය. ඒ නිසා උගේ යතේ වැරද්දක් නැහැ සිංහල ජාතියේ වැරද්ද ඌ සිංහල ජාතියේ මරණව වෙනුවට ඌට දුන්නොත් ද්වේෂේ මරපන් කියලා ඌ මෙලකට සහවන් වෙලා ඇති කියලා. ඌ මැරුවේ ද්වේෂේ පුද්ගලිකාරවලට කරා. මනුෂ්‍ය ජාතියට සිංහල ජාතියට. ඒක සිංහල ජාතිය මැරුවා. උට කිව්ව ද්වේෂ නැති කරන කටයුතු කරපන් කියලා බුදුහාමුදුරුවෝ දාව දෙන පොත. අපිට ගිහිල්ලා පුළුවන් නම් එයාට කන්වින්ස් කරන්න ඕනේ මේක නැති කළ යුත්තක්. නැති කරන්න ඕනේ ද්වේෂය. සිංහල ජාතිය නෙමෙයි. ඒක කියන්නේ නැතුව අපි ගිහිල්ලා කඩුවෙන් කැත්තෙන් දෙන්න යන ගමන් අරුගේ ද්වේෂය නගිනවා අපේ ද්වේෂය නගිනවා මායя දිනනවා. ඉතින් ඕනම කෙනෙක් වැරද්දක් කරුවොත් සරුවඥයි කියලා කියන්නේ ඒකයි. සරුවඥාන්සේ සියල්ලම මිනිස්සුන්ගේ වැරදි බාර ගන්නවා. ඒක කියවන්න ඕනේ නම් බෝධිචර්යාවතාවේ 9 වෙනි පරිච්ඡේදය කියවන්න. ඒකේ ලියලා තියෙනවා සමාවිල්ලන හැටි. මම සංසාරේ කරපු වැරදි මට දැන් තේරෙන ප්‍රමාණය හැටියට සියලු දෙනාම මට ඇවිල්ලා ඇඟට අසුචි දැම්මත් මගේ මූණට කෙල ගැහුවත් විසිකරන කුණු ඔක්කොම මගේ මූණට දැම්මත් කොහේ යන වැරද්දක් මට ආවත් මදි මම කරලා තියෙන වැරදි ගෙවන්න. ඒ නිසා මං අදපටන් බෝධිචර්ය බෝධිචර්ය සමාදන් වෙනවා. මට එන්න තියෙන කරදර පැමිණේවා. ඒ කොච්චර කරදර පැමිණීම ආවත් බෝධිචිත්තේ පාවා නොදේවා. නැත්නම් සතිය පාව නොදේවා කියලා එන්න අරින්න. එන්න එන්න එන්න එන්න එතකොට තියෙනවා වැඩි යනවා දැන්. ඒ කියන්නේ හිතපු නැති චෝදනා එනවා. කරදර එනවා. එතකොට තේරෙන පටන් අර ගන්නවා මම දැන් ඒතියෙදිත් මේ දී යටින් වතුර ගිනිනවා වගේ, ගින්දර ගිනිනවා වගේ, තනි කඹේ යනවා වගේ සතිය කඩා ගන්න තු වෙනවා. රැස්වි දෙන්න ඕනේ නැහැ. යමක ප්‍රාතිහාරයක් ඕනේ ඒ බෝධිචිත්තය සදා හදා ගත්තොත්, පුළුවන් තරම් කලින්ම ජීවිතේ ලං කරගත්තොත් සම්පූර්ණ ස්කවුට් ජීවිතයක් තියෙනවා. හම්බෙච්ච දේ appropriate technology එක දැම්ම හදාගත්තා. එනේ ළඟ තියෙන දේ හදාගත්තා ගියා. කවුරුවිල චෝදනාව කරත් කියන ඔයාලට සම්පූර්ණ අයිතියක් තියෙනවා චෝදනා කරන්න කරුණා කරලා මට කෝප කරන්න නැතුව ද්වේෂ කරන්න තු කියන්න ඕන කාරණාව කියන්න. විශ්නාන පුළුවන් දෙයක් නම් මම කරන්න ඕන ගන්න.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 ප්‍රකාශ කරන්නේ නැත්නම් ඉතින් එහෙනම් ඉතින් බුද්ධෝත්පාද කාලේක ආලංකාරයක් නැහැ. ඒ නිසා නිතරම බලාගෙන ඉන්න ඕනේ. මේ වැරද්දක් දකින්නකොට වැරද්දට වැඩිය ඉතාම වටින දේ තමයි වැරද්ද දකින්න. කාටවත් වැරද්දක් කරපස්සේ ගහන්න එපා, වනින්න එපා. බැස් බැස්සොත් කදාකවත් ඒක මේ තමන්ගේ සතියට උදව් උපකාර කරන්නේ කිසිම කෙනෙක් අහේතුකව වැරදි කරන්නේ නැහැ කියන එක මතක තියාගන්න.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 ආ ඒ පසුබිමට මං වැටුණා නම් මට කවදාකවත් ඔයෙන් බේරෙන්න බෑ. ඒ පරිසරේ නැතුව මං ඉඳලා මම උගේ පැත්තෙන් බලන්නේ නැතුව මගේ පැත්තෙන් බැලුවොත් මට වෙනවා ඌ අමනේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියලා. නමුත් මං ඉන්න පැත්තට උ ගත්තොත් අද වැරදි කරාට හෙට නොකරන්න ඉඩ තියෙනවා. ඒක සෙන් කතාවල් වල පුදුම විදියට ලස්සනට කියලා තියෙනවා ඒ වැරදි කරන්නගේ පැත්ත ගන්න ගුරුවරයා. අරගෙන ඉවරලා ඒ අර ඊයේ මං කියපු කතාවේ තියෙනවා ඒක හොරෙක් ඇවිල්ලා මේ ආමුදුර භාවනා කරද්දී වස්නා වස්තු ඉල්ලනවා. ඒ නිසා ආමුදුර කියනවා මේ අනතන තියෙනවා මට කරදර කරනවා මම භාවනා කරනවා බැරම් පලයන් කියලා. හොරා තීර මල්ලේ දාන කියලා මේ හිට උඩියට කණ්ඩ පොඩ්ඩක් තියලා බලයන්. අරු තියලා යනවා. ඊපස්සේ කියන යකෝ ස්තුති කළ බලයන් යකෝ යමක් දීපුවාම ගත්තා ස්තුති කළ බලයන් කියලා. අර මම අය බොහොම ස්තුතියි ස්වාමීන් වහන්සේ කියලා යනවා. ගියාට පස්සේ පොලිසියට අහුවෙනවා. අහුවෙලා හැම එක්කෙනෙක්ම ඇවිල්ලා ඌගේ මගෙන් මෙච්චර ගත්තා මගෙන් මෙච්චර ගත්තා මගෙන් මෙච්චර ගත්තා කියලා දඩ ඉල්ලන මේ ආමතු කියලා කියනවා මේ ආමතුගේ නමක් තියෙනවා ලයිස්ට් අරු කියලා. ආමතු සාරි කියලා මම මගෙන් මොකක් ගත්තේ නැහැ. අහන්න මෙයා යනකොට මම දුන්න ස්තුති කළා ගියේ. ඉතින් අර හිරේට වැටෙනවා. හිරේ නිදහස් වෙච්ච ගමන් ඇවිල්ලා රාහම්දුර ගාව පැවිදි වෙනවා. ඌ කියලා ඌට කියලා ස්තුති කරව ගන්නවා. ඒකල උසාවියට කියන නෑ මම දුන්නා. ඌරකම් කෙරුවේ නෑ. එයා යනකොට ස්තුති කරලා ගියා අහන්න ඔයගෙන් බරද කියලා. මේ හාමුදුරුවෝ කියන්නේ. ඊට පස්සේ හොරා ඔක්කොටම දඩුවම් ගෙවනා. ඉරේ ගිහිල්ලා ආපු ගාම මේ හාමුදුරුවෝගේ ශාවකෙක් වෙනවා. එතයි හොරාගේ පැත්ත ගන්නවයි කියලා කියන්නේ ජඩ වෙන්න වෙන්නේ අනික් කටියට ෂේප් වෙන්න පුළුවන් ඌට ෂේප් වෙන්න බැරි එක ඌටනේ සපෝට් එක ඕනේ ඒ විනියත් ඔක්කොම දරුවට ගහන්න ගියොත් ලෝකෙටම ඉන්න අපරාධකාරය වෙනවා. ඉතින් ඒක හරි අමාරුයි. ඒක අමාරුයි තමයි කොන්ෆිඩන්ස් නැත්තම් විශ්වාසය නැත්තම් අපි කරන්නේ බහුජන මතයට ඡන්ද දීලා අර කාලකන්ණියට ගල් ගහනවා. මොකද කියන්නේ පව්කාරයට ගල් ගැසීම කරනවා. කවදාකවත් කරන්න එපා. ඒකට ඌ මොනවද කියනවා කම්බ හොරෙක් වෙනවා. සාමාන්‍ය හොරෙක් නෙවෙයි. හොරා කම්බ හොරා වෙන්නේ උට දඬුවම් කරලා. පුළුවන් නම් ඉඩ තියෙනවා නම් මේ හාමුදුර කෙනෙක් ළඟට ඇවිල්ලා හාමුදුරත් එක්ක තරහට මේ ලොකු සංසි කිව්වේ පියක් ගෙනලා හරියටම කැපුවලු බඩනේ. හාමුදුර මේක අල්ලගෙන අයියෙන් ජහට ඵලයන් ජහට ඵලයන් යකෝ මට කෑ ගහන්න තියනවා කිව්වා. මට බේරෙන්න බෑ කෑ ගන්න ඔබ හිටියොත් දැන් මිනිස්සුල ඔබට ගහන විජහට ඵලයන්. මට කෑ ගන්න දිලෝ කියලා හොරා නොපෙන තාට කියලා ඔසේ බුදු අම්මෝ බඩ කැපුවෝ මාව මැරුවෝ කියලා කෑවා. ඒතකොට හොරා ෂේප් මිනිස්සු ඇවිල්ලා හාමුදුර මැල්ල ගියා. ඈ පුජාට බලන යකෝ මට කෑ ගන්න තියෙනවා කිව්වා. ඊට පස්සේ තව එකෙක් ඇවිල්ලා හාමුදුරන්ගේ මේ මුට්ටි වලන් ටික උස්සගෙන යනවලු දැන්. පණුතු අම්බන්න තිබුණේ. හාමුදුරන්ට දැන් මේක දැක්කයි තා නොකිය ඉන්නත් බෑ සංඝයා බයිට. ඒක නිසා හොරකාටයි දැන් අයිති. බුදුහාමුදුරුවෝ පැත්තේ බලන එක හොරා උස්සලා තියෙන හොරාට අයිති. හාමුදුරන්ට මොනවක් කරන්නත් බෑ. ආමතු දොරල කළු ඔය පිත්තල එක නම් සාංගිකයි කිව්වා. <laughs> අනික වල ප්‍රශ්නයක් නැහැ. ඔය පිත්තල මුට්ටිය සාංගිකයි කියවලු. ඒක හාමුදුරුවෝ කියලානේ තියෙන දැන් හොරාට. දැන් නොකිය හිටියෙත් නැහැ. ඉතින් හොරා දන්නවා දැක්කයි කියලා. ඉතින් අනික හාමුදුරුවෝ කියන්නේ ඉතින් මම මොනව කරන්නද හොරෙක් ආවේ අරගෙන ගියා මං කිව්වා මේක කරන සාංගිකයි. මෙව අපිට ජීවන රටාවට කියලා දෙයිද අපේ ඉස්කෝලේ පන්ති ගුරුවරු අපිට අපේ අම්මලා තාත්තලා අපේ ගැන කැත්තා කරපේ ගහපේ මම බලාගන්න ඉතුටි කියලා කියන්නේ බුදුරජාණන් දන්නවා ලෝකෙට කරු කරන්නත් ඕනේ ඒ නිසා ගිනියන දෙන්නත් බෑ. දැන් සංගය බයින්ව නෙමෙයි දැක දැක දුන්නයි කියලා. ඉතින් කියන ඔය පිත්තලේක තියන්න කියන්නේත් නෑ. ඌ අතර ගත්තට පස්සේ බුදුහාම කියලා තියෙන ඒක උගේ අයිති ආය සංගයට අයිති නෑ. ඕක ඕකනම් පිත්තලේක නම් සාංගිකයි කිව්වලු යනකොට. ඉතින් ඒවා ටැක්ටික්ස්. ඒවයි ටැක්ටික්ස් ගන්න ඒ දෘෂ්ටි කෝණේ ප්‍රශ්න දිහා බලන්න ඕනේ. අපි දැන් බලන්නේ සම්පූර්ණයෙන්ම පෞකාරයට ගල් ගහන ක්‍රමය. ඒකලා අපි සුද්ධවන්ත වෙන්න හදනවා. මතක තියාගන්න අපි මේ ලෝකෙට ඉපදුනේ පවකට. එහෙම නැත්නම් මේ පව අවබෝධ කරගන්න. ඒ අවබෝධ කිරීමේ පව දුරුවන් කරලා දුක දුරුවන් කරලා විසඳන්න හැදුවොත් අපි ලව තව සංසාරයකට යනවා. ඒ නිසා බලන්න ඕනේ මේ කාවේ පණිවිඩයක් දෙන්න. අපිට පුළුවන් ද ජීවන රටාව පැත්තෙන් බලලා පෙර ශ්‍රේෂ්ඨ උත්තරමන් වහන්සලා මේ වැඩි ගත්ත පියවර මොකද්ද කියලා බලලා නොයේවා කියලා හිතන්න පන්නේ ඉන්නේ නැහැ. එනවමයි. ආවට පස්සේ දේශිම උත්තරේ ගන්න මයිල කැපෙන්න හැම කැපෙන්න නැති වෙන බස්සන්න ඕන පිළිය. ඇල වුණොත් හැම කැපෙනවා. මේ පැත්තට ගත්තොත් මයිල බාගෙට කැපෙනවා. හරියට මයිල කැපෙන්න ඕනේ හැම කැපෙන්නේ නැති ඒක කවුරු කියලා දීලා හරියන්නේ නැහැ. කළ පුරුද්දෙම කල්ලු. ලීසි නෑ වැඩි. තා විනාඩි 10ක් විතර තියෙනවා. මේ නිමල් රත්නායකද ප්‍රශ්නයක් තියෙනවලු මේ මේ මට ඊට ඉස්සලා කියන්න ඕනේ මම මේ ඊමේල් දෙකක් එව්වා මාව පටලවලා අතෑරලා මම බුරුමේ දාන්න දාගෙන තියෙනවා 28 වෙනිදා 10 වෙනිදා වෙනකම්. දැන් ඕගොල්ලෝ ප්‍රෝග්‍රෑම් හදලා තියෙනවා 7 වෙනිදා වෙනකොට බ්‍රිස්බේන් වල ඉන්න ඕනේ කියලා. ටිකට් හදන නතාලි කියලා වල තියෙනවා කොහොමද ටිකට් හදන්නේ කියලා. ඒ නිසා මේ ඕක හදලා තියෙන්නේ මම හිතන්නේ මෙල්බන්ම නෙවෙයි බද්දා දන්නවා. අමරනාත් මට තාම පණිවිඩයක් ලැබෙලා නැහැ. ඒගොල්ලෝ 7 වෙනිදා 10 වෙනිදා දවසත් වැඩ දාගන්න. දැන් ඕගොල්ලෝ දවස් හතරක් අල්ලගත්තා. ඉතින් ඒ නිසා ඉක්මනට කතා කරලා අමරනාත් කතා කරලා මොනම කතාවක්වත් නැහැ මම 10ට ඉස්සෙල්ලා එන්නේ නැහැ. කතා දෙකක් නැහැ මොකද ওই විදිහට ගියොත් මට පාලනය කරගන්න බෑ. මම දවස් 10ක් පණ්ඩිතාරාමේ ඉන්නවා. 10 වෙනිදා මම හිතුවේ ලංකාවට ඇවිල්ලා 14 වෙනිදා බ්‍රිස්බේන් යන්න. නමුත් දැන් බලනකොට 10 වෙනිදා ඉඳලා බුක් කරලා තියෙන කියලා ඊට කලින් දවස් 3ක් වෙන්නේ. එතකොට මොකද්ද රොටන්ඩෑම්ද මොකද්ද කියන තැනට මාව යන්න බුක් කරලා තියෙන. මම කිව්වා ඒක මට වග වෙන්න බෑ. මම 10 වෙනිදා ඉන්නේ කියලා. ඒ නිසා ශීලා ඉන්නවද? මේ සීල ආවනේ මම සීලට පණවිඩය දෙන්නම්. නෑ ඔයා කරන්න වැඩි. සීලට කියන්න එපා. අමරනාථ කතා කරලා කියන්න මේ දවස් තුනක් කලින් දාපේකට මට වග වෙන්න බෑ. ටිකට් කරලා කරන්න දෙයක් නෑ. මට පණ්ඩිතාරාමයේ අනේක කෙරෙන්න ඕනේ. මම 10 එන්නම් පණ්ඩිතාරාමයේ ඉඳලා මම කෙලිම බ්‍රිස්බේන් එන්න මම උපදෙස් දෙන්නම්. ඒක මේ දැනුම් දීමක් කරන්නේ මොකද මේ මම බලාපොරොත්තු වෙනවා මේ චංක එක දුන්නාට පස්සේ ආයේ එහෙම මෙහෙන් අල්ලන්නේ නැති වෙන්න කරන්න මොකද මේ ටීම්ස් කීපයක් එකතු වෙලා වැඩ කරන්නේ ඒ නිසා රත්තට ෂුවර්ද මම මේ කියන කතාව මොකද්ද කියලා. ඒ දැන් කොමාරි මම කියන්න ඕනේ මේ සොයිනෝද කවුන්ට් ඒක බිස්බන් ලෑන්ඩ් කරන්න පුළුවන් දවසනේ කියන්න ඕනේ නේද? ඔව් ඒක නිසා මම ලංකාවට එන්නේ නැතුව මම ওই කට්ටියට දැනුම් දීපු ගමන් ඔයගොල්ලෝ කන්ෆර්ම් කරපු ගමන් මම ගැබෝස්ලට කියනවා මම 10 වෙනිදා ට්‍රැවලින් වලට තියා ගන්නවා. එතකොට මම 10 වෙනිදා එනවා ඒගොල්ලෝ මන් දන්නේ කවදාවත් පටන් අරගන්න කියලා රිට්‍රීට් එකට. මම ලංකාවට එන්නේ නැතුව යැන්ගොන් වලින් සිංගප්පූරු හරි මැලේසියා කුවාලාලම්පූර් හරි මම කෙලිම බ්‍රිස්බේන් එන්නම්. එතකොට 7 වෙනිදා ඉඳලා 10 වෙනිදා වෙනකම් මට වාගේ කියන්න බෑ. ලේටස්ට් 10 තමයි මට එන්න පුළුවන් කියලා. එතකොට දැන් ගබෝගේ දැන් එයා ටිකට් එක ස්වාමීන් වහන්සේ හදා ගන්නවද? එතකොට නැත්තම් මේ ඒවත් හදන්න ඕනේ. ගබෝස්ලා තමයි මේ ගබෝස්ලා තමයි ශීලා එහෙම උපදෙස් දුන්නේ ගබෝ තමයි කරන්නේ. නතාලි කරන්නේ. නතාලට තමයි මේ මිස්ටේක් එක හම්බ වුනේ. ඒක නිසා නතාලට මම ඇඩ්වයිස් කරුවේ නෑ තව. මම ඊට ඉස්සෙල්ලා ඕගොල්ලන්ට අනතුරුංග වීම කරන්නේ. මම මේව ගැන වැඩි බලන්නේ නෑ. මයි ළඟට ආවුනාට පස්සේ මම ෆයිනල් වර්ඩික්ට් එක දෙන්නේ. මම 10 වෙනිදා යංගුගොලින් පිටත් වෙලා කෙලිම ලංකාවට එන්නේ නැතුව එහෙමනම් මට පුළුවන් කෙලිම බ්‍රිස්බේන් යන්න. ඒකට උපදෙස් දෙන්න ඉස්සෙල්ලා මට අමරනාත්ගේ ඕකේ එක ඉල්ලලා දෙන්න. ආ ඒ මං කියන අමරනාත් කතා කරලා මේ සොයනන්ද රෝහිත මේ කතා කරන්නේ නෑ ඊමේල් කරුවත් ඇති දැන් මද උදේ මං ඊමේල් බැලුවේ නෑ සමහරට ඇවිල්ලා දන්නේ නෑ මොකද ඒක අර්ජන්ට් ඉෂුව එකක් මේ පොඩ්ඩක් අර්ජ් කරන්න අමරනාත් පොඩ්ඩක් ඔයාගේ කටවචනේ කියන්න ආ මං කියන්න හොඳයි එතකොට මොකද්ද රත්තරගේ මේ මේ නිමල් රත්නායකට මොනවද කියන්නේ අවසර ස්වාමීන් වහන්සේ මේක මේ පොදු සමිතියෙන් ලැබුණු ප්‍රශ්නයක් දැන් මේ අර නිත්‍යා ආජීවය කියන එකට දැන් අපි මේ විශේෂයෙන් ඉංජිනේරු වෘත්තිය වගේ ඉන්නකොට දැන් ඔය දැන් ඔය මහා පරිමාණයේ පාරවල් හදන වගේ කොන්ත්‍රාත් වලදී ගොඩාක් ගසාකෑම් සිද්ධ වෙනවා. හැබැයි අපි ඒකට ඩිරෙක්ට්ම සම්බන්ධ වුණාට අපි අපි අත්සන් කරනවා ඒ දෙවීම් සම්බන්ධව. එතකොට විශේෂයෙන් ආසියාවේ රටවල මේ මේ රටවලට වැඩි ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. එතකොට ඒකෙදි අපිට යම්කිසි බලතාවක් වගේ සිද්ධ වෙනවද? ඒක එක ප්‍රශ්නයක්. අනිත් එක ඒ වගේම දැන් මේ රටවල අපේ අර EPF වගේ තියෙන සල්ලි ඒවා යොදවලා තියෙන්නේ මේ කැසිනෝ එහෙම නැත්නම් ওই මත්මරණ ඉන්ඩස්ට්‍රි වගේ කම්පැනි වල තමයි යොදවලා තියෙන්නේ. ඒක ඒක ලාභ ලබන්නේ. ඒක අපිත් අපි නොදැනුවත් මොකද ඒකත් මිත්‍යා ආජීවයට වගේ අපේ ඉන්වෙස්ට්මන්ට් වලට වගේ යෙදෙනවද කියන දෙක තමයි ප්‍රශ්න දෙක ඔබ වහන්සේට යොමු කරන්නේ. දෙකම ඇත්ත. ඒ නිසා අපි සමාජයේ ජීවත් වෙනවා කියලා කියන්නේ ණයක්, කැඹිරිල්ලක් අපිට ගැලවුමක් නැහැ. මොකද පොදු තීන්දුව හැබැයි ඔයා කියනවා නම් ඔය ආසියාකරේ විතරයි ගැහිලා තියෙන්නේ කියලා මම තනිකර විරුද්ධයි. වැඩිපුරම ගහන්නේ දියුණු රටවල් වල. ඒකට මම කිසිසේත්ම කැමති නෑ මේ ආසියාකරේ උන් ගා ගන්නවා. අරුන් ගා ගන්න නැතුව නම්බුකාර විදියට ඒකට කියන්නේ ලොබියින් කියලා කියනවා කොමිෂන් කියලා කියනවා නම්බුකාර විදියට උන් ගන්නවා. ඒක නිසා අපි මේ වැරදි අදහසට යන්න එපා ඉංජිනේරුවා කොයි එකත් එකයි. එහෙම නැතුව අවුරුදු 4ක් ඔබලා කන්ඩිෂන් කරන්නේ මොකටද යුනිවර්සිටි එකේ තියාගෙන. අපි දන්නේ නැති මොනවාරි දන්නවද වැඩිපුර? මොකක්වත් නැහැ පචේ හරියට ලස්සන ෆෝමියුලා එකට දාලා කියන හැටි දන්නව ඉංජිනේරුවා. අපි දන්නේ නැතුව අපි කරකොල අතහැරිය වගේ නිකන් ඉන්නවා. නැත්නම් ඉංජිනේරුවා දන්න අපි නොදන්න දෙයක් තියෙනවා අපි කොහොම සල්ලි දෙන්නේ. ඒ ඉංජිනේරුවා දන්නවා ඉංජිනේරු පැත්තෙන් බොරු කියනවායි. දොස්තර දන්නවා වෛද්‍ය ශාස්ත්‍ර පැත්තෙන් බොරු කියනවායි. නීතිඥ දන්නවා රටටම බොරු කියන හැටි. ඔක්කොම කලාවල වල තියෙන මොකක්වත් නෙවෙයි. තන්නේ කරාර නොදන්න එකාට ඌ දැනගත්තට පස්සේ ඌ සෙල්ලම කරන්න බෑ. කවට හරි දැනගත්ත දැන් දොස්තරලාට සෙල්ලම කරන්න බෑ. මොකද මිනිස්සු දන්නවා දැන්. මිනිස්සුන්ට වෙබ් එකට ගිහලා අල්ලතයි. ඉංජිනේරු විද්‍යාවේ දැන් ඕන එකක් අල්ලතයි. ඒ නිසා ඕන මොනම ඉංජිනේරුවටත් විශේෂ රහසක් නැහැ. මොනම නීතිඥයෙක්වත් ඕනේ නැහැ දැන් කෙලිම කතා කරන්න පුළුවන්. උඹ හිරේ ගිහලා අපි ඒක අල්ලගත්ත ගමන් මේ නීතිඥයෙකුට වැඩි දන්නේ. <laughs> ඒ ඉස්සර අවු හංගගෙන තියාගෙන එක තමයි යන්නේ. සියන්නිකායේ විනය හංගගෙන තියා හිටියා රාමඤ්ඤනිකායේ විනය හෙලි කරා. බලක් ගන්න බෑ. දැන් එලි වෙලා තියෙන නිසා ගසා කෑම තමයි මේ අධිරාජ්‍යවාදී ක්‍රමේ යුද්ධ තියෙන්න ඕනේ ගසා කෑම තියෙන්න. නැත්නම් අධිරාජ්‍යවාදී ක්‍රමේ යන්නේ නැහැ. මේ නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදී නැත්නම් අපි කොමියුනිස්ට් ක්‍රමේ ගත්තොත් ඒක concept එකක් විතරයි තාම ලෝකේ ක්‍රියාත්මක වෙලා නැහැ මුළු ලෝකෙම කොමියුනිස්ට් එකක් කරන්නත් බෑ බුදුජාණන් වහන්සේ කිව්වේ මේ කවදාකවත් මේ ලෝකේ මේ අංග සම්පූර්ණ හරි දෙයක් නැහැ ලෝකෙට එන්න උනේ අපට පෙර කළ අකුසලයකට හැබැයි මේක ධර්මයේ තේරුම් ගන්න ලෝකේ තේරුම් ගන්න ඉංජිනේරු විද්‍යාව තේරුම් ගන්න පැත්තට ගියොත් අපේ ගමන සාර්ථකයි අපි ආපේක සාර්ථකයි එහෙම නැත්නම් අපිට කිසිම විෂයක් කිසිම ශිල්පයක් අපිට කියන්න බෑ ਸਰව සාධාරණයි කියලා අපිට කරන්න තියෙන්නේ අඩු තැනට අනේක විතරයි. හොරකම සිද්ධ වෙනවා, කසා කෑම සිද්ධ වෙනවා. ඒ නිසා අපිට කාදාකා සදාචාරවාදීක් වෙන්න බෑ. කෑ ගහන්නත් බෑ. මොකද අපි දැනටමත් ඒකට සම්මාදම් වෙලා ඉවරයි. බැංකුවක තල්ලි දාලා පොලිය බලාපොරොත්තු වෙන එක. කවදාකවත් ලැබෙන මේ පොලිය සාධාරණයි කියලා හිතනවා නම් ඌ බැංකුව සිත් පෙදන්නේ නැහැ. බැංකුවට රුපියල් 1000ක් මම දැම්මොත් ඒ බැංකු අයිතිකාරයට තියෙනවා රුපියල් 1000ට මට 10%ක් පොලිය ගෙවනවා කියන්නේ. ඌ 120ට ඒ පොලිය විකුණනවා. ඒ 120 6 සැරයක් විකුණත හැකි උට. රුපියල් 1000ක් දැම්මොත් 1200ක පොලිය විතරක් ඌට හම්බ වෙනවා. ඌ රුපියල් 1000 නමට 6 පොලකට පොලිය දෙනවා. මයිම් 10ක් මට 100ක් පොලිය ගෙවනවා. එච්චරයි. ඌට හම්බ වෙනවා 6 ගුණයක් පොලිය. මේ තමයි බැංකු සිස්ටම් එක. ඔක දැනගත්තට පස්සේ පේනවා බැංකුවේ අපිට දෙන කොලේ අත්ත පහක වටිනාකමක් නැහැ. ඔක ලියලා තිනවා ණය තුණ්ඩුවක් වගේ හදිසියක් වුණොත් මේකට අපි රුපියල් 1000ක් ගෙවනවා කියලා කොලේ ලියලා තිනවා. හැබැයි රුපියල් 1000ක් දෙන්නේ තවත් ඒ වගේ කඩදාසියක් විතර රත්තරන් දෙන්නේ නැහැ අපා. නිසා බැංකුවල තියෙන සෙල්ලම ඒක මේ මිනි කන ජොබ් එකක් තියෙනවා. ඒ නිසා අද පිටරටක ජීවත් වෙන්න බෑ බැංක account එකක් නැතුව. ඒතනට අල්ලලා ඉවරයි. ඩෙන්ටි කාඩ් එකක් නැතුව ඉන්න බෑ. ඒකල මේ සිස්ටම් එකේ ජීවත් වෙන මිනිහට අරඤ්‍යගතව, අරුක්කමූලගතව, ශුන්‍යාකාරගතව වුණොත් ඔය මොකක්වත් නැහැ. යන්න කැමති නෑ. අපි කැමති ඩෙන්ටි කාඩ් එකක් තියාන, බැංක account එකක් තියාන, රටේ පුරවැසිකමක් තියාන ජීවත් වෙන්න. ඒ නිසා පුරවැසිකම කියලා කියන්නේ passport to hell තමයි. දන්නවනම් ඒක දන්නවනම් අපි තාක්ෂණයට විරුද්ධව, ශිෂ්ටාචාරයට විරුද්ධව විශේෂ ලොකු සමාජ වලට විරුද්ධ જાතියක් වශයෙන් අපි මේ කුමන්ත්‍රණ කාර්යෝ කියලා නම් කරලා තියෙනවා. නමුත් අපි කවුරුවක් අසමිති පිටවන්නේ අපි පුද්ගලිකව ඉන්නේ මම දැන් මෙතන. ඕකට මොනම දෙයක්වත් අල්ලන්නේ නැහැ. ඒ නිසා බලන්න අපි බැංකු වල සල්ලි දාන්න, ඉංජිනේරු ශිල්පේ කරන්න, ඕනේ වෘත්තියක් කරන්න දවසකට මම දැන් මෙතන ඉන්න චිත්තක්ෂණ ගන්න වැඩි කරන්න. ඉතින් බලන්න. ප්‍රශ්නේ ඉතරයි. සම්මා ආදී බාට සිස්ටම් එක. බාට සිස්ටම් එක ඒකට උදාහරණයක් දෙතකි පැරණි දර්ශනයක් ඔය ගටිකාර බ්‍රහ්මණයා අම්මයි තාත්තා රැක්කා යාගේ ජොබ් එක මේ මුට්ටි වලන් හදන එක. එයා විශාල පැවිලියන් එකක් හදලා මුට්ටි වලන් එළිය තියෙනවා. කවුරු හරි මුට්ටියක් ඕන ඒකට සමාන මුං ඇට ටිකක් දාලා යනවා. ලාව කෙන හාල් ටිකක් ගෙනල්ලා දාලා යනවා. එයා ගිහිල්ලා බලන දැන් මුට්ටි අරන් ගිහිල්ලා තියෙනවා මොනවද හම්බෙලා තියෙන්නේ. ඒ ටික තම්බලා අම්මට තාත්තට දෙනවා මිසක්කා ඒ ගන්න මිනිහා තීන්දුව කරන්නේ. දැන් මේ ගිය අවුරුද්දට ඉස්සෙල්ලා අවුරුද්දේ කොස්සත් හන්දියේ හොඳටම සාධාරණව බිස්නස් එක කරන කිරි කලකාරයෙක් හිටියා. ඒ මිනිස්යාට කොහොමඩක්වත් අවුරුද්දට කඩේ වහන්නම වෙනවා. කස්ටමර්ස්ලා කළු ඉදාට තමයි වැඩියෙන්ම කිරි ඕන කරන්නේ කියලා. ඊට පස්සේ කවුරු මං කඩේ අරලා තියනකොට සල්ලි තියලා යන්න මෙතන කියලා. ඒවිල්ලා බලනකොට ගෙනිච්ච කිරියට්ටි ගන්න සහ තීප්පු සල්ලි ගන්න හරියට හරියි. ඒ කියන්නේ එතකොට කවුරුත් මේ හිටු කළා රන්නේ වෙන්නේ. ඒ මං සල්ලි දාලා කිරියට්ටි අරන් යනවා. පිටර පත්‍ර වලට තියෙන සෙල්ලම සල්ලි දැම්ම පත්‍රය ගත්ත ඉවරයි. ඉතින් ඒකට දෙන මිනිහනේ තීන්දුව කරන්නේ. ඉතින් ඒක නිසා බාට සිස්ටම් එකේ තියෙන්නේ ද්‍රව්‍යෙන් ද්‍රව්‍ය හුමාරු කරන අත්තං ක්‍රමය. එයා මුංගට තියෙන එකන උඳු තියෙන එකනත් එක්ක කන්දුණු කරගන්නවා. ඉතින් ඒකට හැම කෙනත් එක්කම බැඳිලා තියෙන්නේ. මුදල තමයි අපිව කෑවේ. මුදල ආපු දවසෙලු මනුස්සයාට ආතතිය කියන වචනය ආවා. මුදල නොතිබී මෙයාට මම උදව්වක් කරනවා. පස්සේ ගිහිල්ලා කියනවා මේ උඹට මම බරුවක් අත්තන් දීලා තියෙනවා. වැඩේ කරපන්. ඉතින් උඩ දිලා ඉන්නේ. ඊට පස්සේ ඌ ළඟට ගිහලා කියන්නේ අනේ මට වැඩක් තියෙනවා. අෂ්ටමකට වරෙන්කො. ඌට කන්න බොන්න දෙන්න ඕනේ. ඌ මේව කරා. ඊට පස්සේ ඌට මොනවක් කරන්න බෑ. ඉස්සර තිබුණ ගොවිතැබ්බත්. රුවන්වැලි සෑය හැදුවේ කොහොමද අපි? ලුවා මාපා හැදුවේ වහල් සෙල්ලමෙන්ද? නෑනේ. කමින් ආව මිනිස්සෙන්ට රජුරෝ කිව්වා උඹලට කන්න බොන්න දෙන්න වැඩේ කරපන්. මිසරේ පිරමීඩ ඇදුවේ එහෙම නේ වාල්සේවේ. ඇමරිකාවේ දිනු කරන තනිකර වාල්සේවේ. අපේ නෑ. අපි කිය මාය ශිෂ්ටාචාරෙත් වාල් සේවය. මේ මිසරෙත් වාල් සේවාව. වාල්ලු වැඩ අරගත්තේ ගහලා කසෙන් ගහලා. ලංකාවේ නෑ. ඒ නිසා ලංකාවේ දේශවනාරාම කියලා කියන්නේ වාල්ලුන්ගේ දූඩිය දාවිදිය නෙවෙයි. මිනිසුන්ගේ ශ්‍රද්ධාව. ඉතින් ඒකට බලන කොච්චර දයද ඉතුරුලා තියෙන දේත් හැමදාම සුවඳයිනේ. ඒ නිසා කවුරක්වත් මේක වැඩ ගන්න එපා. ඌට තේරෙන්න ඕනේ. ඌට දඬුවමක් කරොත් ඌට තේරෙන්න ඕනේ. ඌ යමක් දෙනවා ඌට තේරෙනවා. ඇයි දෙන්නේ කියලා අහනවා. පණ්ඩිත සාධිකාට මොන මඟුල අරගෙන ගියත් මොනවද ඔගේ තියෙන්නේ? ඇයි දෙන්නේ? මම ගිහිල්ල වෙලා අපි මායි විවේකයි ගිහිල්ලා බෝ අමාරුවෙන් හොයාගත්තා ඩීප් වෙල් කිට් එක. පණිතරාගේ හොයන්නේ නැහැ. ඉතින් ගිහිල්ලා හයි කරන්න ගියාම හොඳ ලස්සන බුරුම ඉලන්දාරියෙක් හිටියේ. පණිතරාම එහා පැත්තේ තමයි ඌයේ. ඒ දවසක් අපි උට කිව්වා උඹ දැන් මේක දෙනා වෙලාවේ මොක දෙන වෙලාවේ පණ්ඩිත ස්වාමීන් කාට ගිහිල්ලා දුනොත් නර්ග ස්වාමීන් වහන්සේ අපිට වෙලා නැහැ ස්වාමීන් වහන්සේ මේ බිස්නස් එක කරන්න ඕනේ. එනකොට ගියා මේ ස්වාමීන් වහන්සේ හරි වටින කෙනෙක්. අපි පිටරටවල මිනිස්සු ඇවිල්ලා මේ ශාන්සල වැඩ කරන්නේ. ඊට පස්සේ මම ආවා. මේ සායඩටත් වෙලා නැහැ. පස්සේ අපි ගිහිල්ලා කිව්වා මේ අපිට ඩිපෙල් කිට්ටක් අවශ්‍ය කරනවා. මේගොල්ලෝ ගාව තියෙනවා. මෙයා තමයි ගෙන්නන්නේ කියලා. ඔයාට මොකද්ද තියෙන ගාය කියලා ඇහුවා. අපේ වැඩේට ඩිපෙල් පූජා කරන්නේ. අර මිනිස්යාට නේ ඌ හොඳ ඉලාට බුරුමයි. පණ්ඩිතාරාම එහා පැත්තෙම ඉන්නේ. ඊට පස්සේ මූ එහෙන විස්තරයක් අදාළව අපේ પરම්පරාව බුද්ධාගම සංස අම්මල තාත්තලත් දන් දෙනවා. يعني අපේ වැඩවලට දන් දෙන්න උඹට මොකක්ද තියෙනවනා? ඊට පස්සේ කිව්වොත් උඹට මම එකක් කියන්න. ඔක දෙනවනම් ඇවිල්ලා භාවනා කරපන්. මේක හදන්නේ භාවනා කරන්න. ඕක දුන්නා කියලා උඹ නිවන් දකින්නේ නැහැ. ඕනෙත් නැහැ ඕක. අපි නේ දර කපුකම් කරපු අපිට කරගන්න දෙයක් නැහැ. ඇයි උන් දෙන බුරුමෙන් කතා කරන නිසා අපි ෂේප් එක නෑ. මට <laughs> හැබැයි පොඩක් තේරෙනවා. ජර්මන් ආමරණ තේරෙනවා. ගිය ගමන් ඇවිච්චරයි. කවුරු හරි ගිහිල්ලා ඊට පස්සේ ඉදමක් පූජා කරා අක්කර 30 ගානක. ඉතින් ඒ යුද හමුදාය කරන්න කිව්වා සංජිත පූජා නෑ නෑ ඕනේ නෑ ස්වාමීන් වහන්සේ. ඕනේ නෑ ඕනේ මේ ඔප්පු තියාගෙන ඔබ වහන්සේලා කරන කරන දෙයක් කරන්න කිව්වා උදන්නවා. ඌ දන්නවා. දැන් අපි ළඟට සෛරුකාට ගියා නම් ඌ කවදාවත් භාවනා කරන්නේ නැහැ. යුද්ධ හමුදා ඉන්න අරුර ජාතකයට බයි. ඔය ඉඩම් පූජා කරන්න බලා නිකන් දා කියලා හිතනවාද? භාවනා කරපල්ලා. මයි ළඟට ආවේ ඒකටයි. ඒක මහා අමුතර නීතියක් තියෙන මොනවා හරි කවුරු හරි පූජා කරා නම් ඇයි පූජා කරන්නේ? ඔයා ඔය වැඩි වෙන්නේ නැහැ. බය වෙන්න එපා. ඔය පූජා කරලා ඔය වැඩි වෙන්නේ නැහැ. ඌ පූජා කර නිවන් දකින්න පුළුවන්. ඉතින් බෞද්ධ නිවන් දකින්න ඉතින් අර දෙන දේ බිම දාලා පාවෙන. ඒකල කියන ඕක නෙවෙයි යක්ෂයෝ. දැන් මම හම්බුණානේ මගේ පණිවිඩය ආපහා. එහෙල පොඩ භාවනා කරපන්. සල්ලි නුදුනට කමන්නේ නැහැ. මට යන්න දෙන වාහනයක් ඕන වාහනයක් දෙන්න. කන්න ඕන කන්න දෙන්න. එහෙල භාවනා කරපන්. ඒ නිසා මේ ගනුදෙනුවක මේ වැඩේ තේරුම් අරගන්න ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙනවා සම්තරුත්තර පරම්පික වේ සාදීතබ්බා. කවුරු මොනවා පූජා කරත් ප්‍රයෝජන ප්‍රමාණය විතරක් ගනින් වැඩිපුර ගත්තොත් උඹව කියන්නේ. අදිසියට දක්වන මිනිස්සු වෙලා පූජා කරනවා. හැබැයි වැඩිපුර ගත්තට පස්සේ නාස්ති වුණොත් උඹ වගේ කියන්නේ. යෝ තාදකයට ඒ දායකයට හිතුනොත් මේ ආම්දුර සීමාව දන්න කියලා උඹ වගේ කියන්නේ. උඹ ගණි ප්‍රෝජෙන සලකලා. ගන්න පුළුවන් හරිය ගණි. තනේට කිරි දුන්නා පස්සේ බබා බඩ පිරුණාට පස්සේ බොන්නේ නැහනේ. ඌ බොන්නේ එහෙමනේ නේද මට ගමනක් යන්න තියෙනවා කියලා කීලි ගහගෙන යන්න කිරි හට්ටියක් කරයි යන්නේ නැහැ. ඉතරයි. අපි අද මේ ආර්ථිකයක් හදාගෙන මම මේ දවස්වල කියවන History of the Money කියන පොත ඒකේ ඩේල් ෆර්ගිසන් විස්තර කරනවා සල්ලි ඇති වෙච්ච ගමන් තාක්ෂණය දිනු වෙච්ච හැටි. සල්ලි ඇති වෙච්ච ගමන් ශිෂ්ටාචාර දිනන. මොකද උනේ ශිෂ්ටාචාර දිනුනා ජාතිය බෝ වුණා, සුසාන භූමි වැඩුණා. කට්ටකම්, වෙට්ට පිටලකම් කුට්ටි පිටින් සිද්ධ වුණා. බාහිර සිස්ටම් එකට ගියා නම් ඔච්චර හොරකම් කරන්න බෑ. වර්තමානයේ කියන එක යොදන්න බෑනේ. පුළුවන්. බලපන් හිතන්න වෙන්නේ මොකද්ද කියලා. දැන් අද අනේකේ බැංකු සිස්ටම සියෙන්ම කඩාගෙන යනවා. එතනට වර්තමානයේ යොදන්න බෑ කියන්නේ හැමදේම ඇත්තටම දැන් ලංකාවේ බෞද්ධ කියන අපි ඒකට වඩා මගේ අත්දැකීම මම කියන්නේ බෞද්ධ කෙනෙක් වෙනවා කියලා බෞද්ධ විශේෂයෙන් බෞද්ධ මේ බිස්නස් කරන අයට වඩා හින්දු ආගමේ ඉන්න ඔය ඉන්න කට්ටියගේ බිස්නස් එක ඇත්තටම සමාජයට වැටෙනවා ඒක උදාහරණයක් මම කියන්නම් ලංකාවේ බෞද්ධ බෞද්ධ කරන යටපිට රටවල් වල තියෙන පිටර මේ තායි පාත්‍රය කාර්දස් පන්ති අඳුම ගන්න ලුම්බිනි පණ්ඩායි හැබැයි හින්දු ආගමේ කට්ටියගේ ඒ පාත්‍රෙම දෙදහන දෙනවා ඒකම දෙදහන දෙනවා මම කලින් සැරේ ගිහිල්ලා ගත්තේ නෑ 5000 කොහොමද ගෙන හරින්නේ කියලා. අන්න ඒ වගේ මේගොල්ලෝගේ තියෙන සම්මත ඇත්තටම සමාජයේ තියෙනවා. මම නම් සමාජීවි යන්නේ ඒකත් මිත්‍යාජීවි අඩුයි. මම බෙන්නනවා නිස්සාරණ වැඩේ බාට සිස්ටම් කියන්නේ. අයියෝ බාහිරව හමුදුරෝනේ කරන කිසිම ව්‍යාපාරයක් සමාජීවයට වැටෙන්නේ නැහැ. වැටෙන්නේ නැහැ. වැටෙන්නේ නැහැ. බිස්නස් කියලා කියන්නේ බිසිනස්. බිසිනස් කියලා කියන්නේ අවුල, කරදරේ. බිස් බිසි. භාවනාවට ගැලපෙන්නේ නැහැ. බිස්නස් කියන වචනේ ඇනලයිස් කරලා බලන්න බිසිනස්. බිසිනස් කියලා කියන්නේ හුදේකලාවක් නැහැ, විවේකයක් නැහැ, මිරිකපන්, තරිකපන් නෙමෙයි. දැන් බුදුහාමුදුරුවෝ ගැන කියලා තියෙනවා භෝගා මේ අත්තේ උත්තාන විරියාදි ගතහ බාහා බල පරිචිත්තා සේනාවක් පිටා ධම්මිකා ධම්මලත්තා ඉනියාදි ගත්තේ. එතකොට එතන තියෙනවා බුදුහාමුදුරුවෝ කියන හම්බකණ්ඩක බාහුව බලය යොදවනවා. භෝග භෝග භෝග කියලා කියන්නේ වස්තු. ඔය ඒක ධාර්මික පදනමක්කටද ගියේ හම්බ කරන දෙයක් ඇතට ගොවිය හම්බ කරන මුංගට උඳුවන එකට උදෙනවා. සල්ලි කළා නෙවෙයි දෙන්නේ. සල්ලි දීපු ගමන් තමයි ඔතන මැද මොකද්ද උද්දමනයයි, ෂැඩෝ ප්‍රයිස් එකයි ඔක්කොම එන්නේ මුදල් බවට පස්සේ. කපුව තමයිනේ ගම ගම කන්නේ. කපුකම් කරන එක කෙල්ලයි කොල්ලයි යාළුච්චාම කපුවෙක් නැහනේ. අතන කොල්ලයි කෙල්ලයි යාළු කොල්ල තිබ්බ ඉවරයි උඹලා වැරද්ද නෑ. මුදල තමයි මැදිහත් වෙලා. මුදලෙන් තමයි හරි ලේසි accounts තියන්නේ. ඒකෙන් තමයි බැංකු සිස්ටම් එක ආයෙකෙන් තමයි ගසා ගෑම් පටන් අරගත්තේ. මුදල නැත්තම් හොරකම් නැත්තේ නේ හැබැයි අඩුයි. හාල් උස්සන්නේ නැහැ මිනිස්සු සල්ලි වගේ. අත්තරම් වගේ. හාල් ඕනම් ටිකක් ගෙනියද උස්සගෙන යන්න බෑනේ. දැන් සල්ලි උනාට පස්සේ හපත්ත ඔසි ගහගෙන යන්න පුළුවන්, කණේ ගහගෙන යන්න පුළුවන්. ඒ සල්ලි හදලා තියෙන්නේ අන්නේ ජඩකම් වලට පහසුකම් දෙන්න නිසා සල්ලි තියෙන එක ඔක්කොම තියෙනවා. දැන් මුදල තමයි බුදුහාමුදුරු ඉන්න කාලේ තිබිලා තියෙනවා. තිබුණේ පවාල ශිලා මේ ඔය රත්තරන් මිනිමුතු තමයි තිබිලා තියෙන්නේ. ඒ ධනතින කරනකොට හොරකම නැහැ. ඔව් අවසානයේ නම් දැන් මේ අලුත් ඉතින් මම ලංකාවේ නේද බොහොම රාශිගතව යන්නේ. මේ ලංකාවේ රත්කම් තියෙනවා කියන කතන්දරේ ලෝක ප්‍රකට වෙලා තියෙනවා. ලෝකෙට ප්‍රසිද්ධ වෙලා තියෙනවා. කෝටි ගණක් මුදල් ගෙනල්ලා එක දණක මේ රත්තරන් සල්ලි වලට ගන්නවා. අරගෙන අරගෙන පිටරට. ඒ කියන්නේ රත්තරන් වල වටිනාකම සල්ලි වල වටිනාකමක් නෑ. අපිට තියෙන සල්ලි වල වටිනාකම අපි සල්ලි වල වටිනාකම තියෙනවා මොකද හේතුව සල්ලි දෙයියන්ගේ මල්ලි. ඕන දෙයක් කරන්න පුළුවන් ගැතිය. මෙතන තමයි ඔය දෙතන ප්‍රශ්න තියෙන නිසා අපිට වස්තුවක වස්තුවක් එක ගනුදෙනු යනවනම් අපි අත්තමක අත්තමක වැඩක් ගත්තොත් අපි මනුස්සයාගේ මනුස්සකමට සලකනවා වස්තුවට සලකනවා එතකොට නෑ දැන් සංගික පූජාව ගන්න දානි ගන්න මිනිස්සු තඹප බත ගෙනත් දෙනවා මේක අමුහාල් ගෙන පූජා කරන්නේ නෑනේ පූජා කරපු ගමන් ඉවරනේ අරන්නේ තඹප තල්ලි ගෙනත් දෙනවා කියලා කියන්නේ සංඝයා පාලතු කරනවා කියන්නේ බා ගිවිල වැඩක් අපිට තඹප බත්යක් ගෙනත් දීපන් මහපු සිවුරක් ගෙනත් දීපන් ත්‍රිවිධාංශනයක් හදලා දීපන් සල්ලි උනා කරන්නේ කන්නේ ජීපු ගමන් සීනාසනත් ඉවරයි සංඝයාත් ඉවරයි ඔය ආන්න මෙල්බන් කට්ටියකින් පුවත වෙලා තියෙන්නේ. වස්තු දුන්නොත් කාදාත් කෙලසෙනවා අඩුයි. කෙලසෙනවා කෙලසෙන ප්‍රමාණය අඩු වෙන නිසා අපි පුළුවන් තරම් මේ මිනිස්සයාගේ යම්ගේ සේවයක් ගන්න පුළුවන්. උගෙන් අහන්න මැසියක්. ඔබට මොනවද කරන්න පුළුවන්? ආ මම මේ දේ කර දෙන්නම්. පුළුවන් ද ඔබට මේක කරලා දෙන්න බෑ. එච්චරයි. උඹට මගේ මොනවද කරන්නේ? මෙන්න මේ මේ දේවල්. අපි දෙන්න විතර න්යාය ලෝක බැංකු සමාගමට ඕනෙත් නෑ කාටවත් ඕනේ නෑ. අපි දෙන්න අතර ගන්දිනෝ ගියා. ඌ අකමැති නිකන් හිටියා. ඒ නිසා ගුරුකෝල සම්බන්ධතාවයේ ආචාර්ය උපාධිය සම්බන්ධතාවයි කෙලින්ම පර්සනල්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ සංඝ සමාජයේ සාංගික ක්‍රමය තන්නේ කරම බාට සිස්ටම් එක තියෙනවා. ඒක විතර සිස්ටම් එකක් කාටවත් හොයන්නත් බෑ. ඒක වණ කරගත්ත ඔක්කොම වණ වුණා. අසංකින්න අසංකින්න බොබ්බාන සංකීතින සංකී ඉස්සන්ති. සංකීන මුනිත් නෑ සංකීන කරන්නත් බෑ. සංකීන විස්තරාඩ වෙන්නෙත් නෑ. දැන්ට සංකීන නෑ. නිසා දැකපුවාම අහන්න ඕනේ අපි දෙන්නට අවශ්‍යතා සහ හැකියාවන් වෙන විසමයි. අපි දෙන්න අතර මෙන්න මේ මේ දේ ගනුදෙනු කරුවොත් උඹ විතරයි තියෙන්නේ කොට මායි උඹයි විතරයි. කාට ටැක්සි වන්න ඕනෙත් නෑ කාටවත් කවුන්ට් පෙන්නන්න ඕනෙත් නෑ ඉවරයි. සිවුර ඒ කපු කටිනවා කපු කටලා මේ මිනිස්සු කපු වවනවා කපු කටලා රෙදි වෙනවා ඒ වාරි බෝල දාලා රෙදි ඊට පස්සේ ඒ වගේ සිවුරු මහලා ඉතින් යා පූජා කරන්නේ මේක සිවුරු මැහුවෙත් මම කපුත් මගේ නීල් නූල් නකරෙත් මම නිසා සිවුරක් කියන එක ඒ කාලේ දුර්ලභම දේ මරණ යනකොට සිවුරු කැල්ල තමයි පූජා කරන්නේ ඉතින් පාරේ විශ්කල තිබුණත් ඒ කැල්ලක් අරගන්න එදැසල කපුතු බිල තියෙනවා කෝසිය කප්පාතික කෝමං බංගං සානං හනරෙදි සිල්ක් රෙදි හය જાතියක් බුදුජානනාංශයේ රකමන් කරලා තියෙනවා ඒ හය જાතියෙන් පිට සිවුරු කියන්නේත් නැහැ ඔය ප්ලාස්ටික් වගේ දේවල් වලට සිවුරු කියන්නේත් නැහැ. ඒවා නෙමෙයි කැප දේවල්. කැප දේවල් කිසිම දෙයක් අස්වාභාවික නැහැ. අස්වාභාවික හය දෙයක් තියෙනවා ඔක්කොම කලවම් කරලා මික්සර් එකකුත් ගහලා පෙන්නලා දීලා තියෙනවා. ඒ දවස්වල තිබිලා තියෙනවා ඒක තමයි චරකේ සහ ගොයම් කේද කියලා. ගාන්ධිතුමා නැවත ගත්තේ ඕක තමයි ඉන්දියානු ආර්ථිකයට. චරකයට ගිහිල්ලා රෙදි නූල් වියලා ගොයම් කේත සහ චරකේ. ඒක තමයි ධාර්මික රසායන වලට ගත්තේ. ඒක යන්නේ බාටා සිස්ටම් එකෙන්මයි. හාල් ටික තියෙන මිනිහා රෙදි තියෙන මිනිහත් එක්ක ඝන දෙනවා. රෙදි නැන්දා කියලා කියන්නේ ඒ මනුස්සයාට කුඹුර කපනකොට මෙච්චර වී ටිකක් දෙන්න ඕනේ. මුළු අවුරුද්ද පුරා රෙදි හොදන්න ඕනේ. එහෙම නැතුව නෑ දැන් තියෙන ක්‍රමයේ ඕන වෙලාවක නැති කරන්න පුළුවන්. දැන් හැබැයි ගිහිල්ලා විනාඩි 5ක් ඕවර් ටයිම් කමන්නේ නෑ. අවසරයෙන් නෑ ඒක හොරකම් කරනවා එකාට වැඩිය විහාරාධන එක හොඳ අයදු කුසලයක් ඒක. හොරකම් කරන එකට වැඩිය විහාරාධන විහාරාධන එකට වැඩිය හොඳයි භාවනා කරන එක. පොතේ ලියන්න බෑ අදි කුසලයේ කියන්නේ මොකද්ද කියලා මේ පුද්ගලයාගේ චරිතයේ හැටියට වෙනද කරනවට වැඩිය අඩු මුදලකින් වැඩි කුසලයක් අඩු වෙලාවකින් වැඩි කුසලයක් කරන්න එක පුද්ගලයන් පුද්ගලයාට තනින් තනට වෙනස් වෙනවා. විහාර කර්මාන්තය කියලා හොඳත් නෑ නරකත් නෑ. සාපේක්ෂව. ස්වාමීන් වහන්සේ සම්ප්‍රදාන වල පිළිපින්කම් ආවම විවර කරගෙන ආවනේ එවැනි පින්කමක් අපි වගේ භාවනා යෝගී මේවට හැසිරෙන කෙනෙක් සමාජයේ ජීවත් වෙනකොට <coughs> නොකර ඉන්න පුළුවන් මට්ටම ගුණ නැති මට්ටමන්නේ තියෙන්නේ. අපි ආදර්ශවත් වෙන්න අපිට පරම්පරාවට සමාජයට තරම් පුළුවන් මිනිස්සු. ඒ වෙනි පින්කමක් නෑ ඉතින් ආදර්ශමත් වෙන්න පුළුවන් දරුවන සහ ගෙදෙට්ට ආදර්ශවත් වෙන්න පුළුවන් භික්ෂුන්ගේ පැත්තෙම ආදර්ශයක් මොකද්ද වෙන්නේ අපි ගීයක් වශයෙන් ආදර්ශවත් වෙන එකද බෞද්ධයෙක් වශයෙන් ආදර්ශවත් වෙන එකද යෝගාවචරයක් වශයෙන් ආදර්ශයක් වෙන එකද අපි ගන්නෙ මොකද්ද මොඩල් එකද දැන් මං කෙලින්ම කරන්න ඕනේ මේ පිරිත්පින්කම නතර කරන්න. නෑ නෑ එහෙම ගන්න නෙවෙයි. එයා කියන්න ඕනේ මේ පිරිත්පින්කම් තමයි මම මෙතෙක් කල් කරේ. අද මට මෙහෙම තනක් තියෙනවා. ගෙදර කට්ටියත් කතා කරලා තියෙනවා. මට පිරිත්පින්කම දෝනේ මේ බණ බාන. අපෝ බය බණ බාන බය පිරිත්පින්කම. ආ රයිට් එහෙනම් මං කරනවා උඹේ මන අපිට. මගේ තරත්වයක් නෙවෙයි විරුද්ධයක් දැන්. මොකද මම උඹලට ආදරෙන්නේ. මිනිස්සු වාසේ. හැබැයි මගේ පුද්ගලික මතේ මට මේකට අධිකෝසල ඇති වෙන මං අද මේ කරන්නේ දරුවන් හන්දා කරන්නේ මේ බන්දා. ඉවරයි. කියලා දැන් ගිහින් අහනවා. දරුවන්ගෙන් අහන්න ඕනේ. මෙන්න මෙහෙම එකක් තියෙනවා දැන් මේ සිද්ධියේදී අපි මේක සිද්ධිය සමරන ක්‍රමයක් තියෙනවානේ. ඒ සමරන ක්‍රමේ මට දැන් ක්‍රමයක් හම්බෙලා තියෙනවා. මම ගිහිල්ලා භාවනා කරනවා සද්ද නොකර. හැබැයි මට යුතුයකමක් තියෙනවා බලත් එක ගහපු ඇග්‍රීමන්ට් එක තියෙනවානේ මොකද්ද කියන්නේ. අපෝ අපිට බෑ භාවනා. අපිට ඕන පිළිස රයිට්. මගේ මොකද්ද කරන්නේ? අමෙරිකාවේ මම මීට වැඩි බෑ. අපේ පැත්තෙන් බැලුවොත් අපේ නෝනකට අපෝ පිළිතත් එපා මා කරදරයක්. අම්මා එහෙනම් මේ අමනේ කතා කරන්නේ. මෙච්චර මේ මේකත් කියලා දිනාට ගෑණිත් අච්චර උදව් කරද්දි මේ මිනිහා තවත් පිළිත් වලට කතා කරනවා කිව්වා මට හොම්බර දෙයක් තමයි නැත්තේ වෙන මොකද්ද කරන්නේ. ඉතින් අඩුවානේ ගෑණි කියන්නේ අහන්නේ මං කියන්නේ අහන්නේ නැත්තම්. ඉතින් මයිලක ප්‍රශ්න අහලා නිකන් මේ සෙනගක් ඉස්සර කිච වෙනවා. මම හිතන්නේ මෙහෙම ඉතින් නෝනා කල්පනා නෝනා කල්පනා කියන්නේ අකමැති කම නේ නෝනා බලුවා. පිරිත් වේලාවටදී එක පිරිසේනවා අරම හරි කතල් ඒක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ හරි වෙහෙසයි දරතයි ආඝාත පරිලාහ මේ මේ අහක තියෙන මිනිස්සු අවසල එළිම පිරිත් නෑ ඊට පස්සේ නෑ නෑ පිරිත් නෑ නෙවෙයි දැන් බහුතර මෙතන ඉන්න ඔක්කොමලා කිව්වොත් පිරිත් කියනවා කියලා මං කියනවා මමත් වෙනවා ඒ කියන්නේ ඕගොල්ලන්ට මං අඩු කරනවා මගේ පාට් එක මට කියන්න මට හරියට ඩිෆයින් කරන්න හරි සෝන්ස් දෙකේ ඉඳලා හතරනක ඉන්න රයිට් ඉතින් මං දන්නේ මේ ඔක්කොම සතුටු වෙනවා මම අතහැරියේ නෑනේ මම මේ මන අපෙන් නෙවෙයි මං යන්නේ දරුවන් හඳා කරන්නේ මේ බන්දා. මේ දරුවන්ට ගරු කරන්න එපා. මේ සෙනගක් නේ. ජනමතේ නේ. ජනමතයට ගරු හැබැයි කියලා කරන්නේ. මම කෙරුවා නම් එහෙම කරන්නේ නැහැ. මට කරන්න ඕන වැඩේ තියෙනවා මේගොල්ලන්ට යන්නේනකොට පාවට දානවා ඔක්කොම කරනවා. දැන් මගේ නෙමෙයි වැඩේ. ඒගොල්ලන්ගේ වැඩේ. ඒගොල්ලෝ මට දීලා තියෙනවා අසයින්මන්ට් එකක්. ඒගොල්ලෝ කැමැති කරන්න මම කන්සෙන්ට් එක දීලා තිනවා. මම අහනවා මගේ පාට මම කරනවා. ඒදී මම අනිවාර්යයෙන්ම කරනවා. මොකද මම මේ පිරිසට ගරු නෙවෙයි. මේ පිරිසට කරන සභා ගෞරවය කියලා එකක් තියෙනවා. සභා ගෞරවය තියෙනවා. ඒක ඒක නැති කරන්න එපා. ඒ සභාවකර කරනවා මම කියනවා මගේ මනාපේ ඕක නෙවෙයි. දරුවෝ කැමති. දරුවන්ගේ මේක කරලා දෙන්න. ඉතින් ස්වාමීන් වහන්සේ දැන් අපි ඉදරෙම නෝනලා මේ භාවනාවලට එන්නෙත් නැත්තම් අඩුගානේ ඒ වගේ පිළිත් ටිකක් කාලා හරි හාමුදුරන්ට දන්හන්දක් හරි පූජා කරලා පින්කම සිද්ධ කරගන්න තියෙන අවස්ථාවක් මම නතර කිරීමක් වෙනවා. අවස්ථාව නතර වෙලා නැහැ නේ. ඔය කවුරුක් කරන්න තිබුණ වැඩක් නෙවෙයි ඔය කරන්නේ. තිබිච්චයක් වළක්වන්න එපා. ඔයා ඉනිෂিয়েට් කරන එක මොඩයි. don't initiate. කවුරු හරි කරන එකක් තියෙනවා මම මගේ පාට් එක කරනවා. හැබැයි මම ඉනිෂিয়েට් කරනවා නම් කරන්නේ මේට වැඩි උසස් එකක්. හැම වෙලාවෙම ආදර්ශයක් එක තමයි. මගේ පැත්තෙන් මං තනියෙන් කරගෙන යන්න පුළුවන්. අරකට කියලා තියනවා. අරකට කියලා තියන්නේ මේ දරුවන් හඳා කරන්නේ මේ බණ්ඩා. දරුවන් නිසා මම ඒක කරනවා. බහුජන මතයට කරු කිරීමක්. හැබැයි මම ආදර්ශයක් පෙන්වන්න හැම වෙලාවෙම අපි මේවා ටිකක් දැන් පොඩි කාලේ අපි සෙල්ලම් බත්තිව දැන් උයන්නේ නැහැ. ඒ රටහිත දැන් කියන්නේ පිළිත් පින්කම් එපාම කියලා. නෑ ඒ එහෙනම් ඉතින් මාව ආශ්‍රය කළා වැඩි වෙලා. මාව ආශ්‍රය කිරීම. මේ ගාම පන්සලේ පොතේ කපනවා. නෑ පන්සල් පොත් මොනවාක්වත් කපන්න එපා. මේ පොඩු ජන මතයේ ගත්ත තීන්දුවට විරුද්ධ වෙන්න එපා. Taman කවදාකවත් වැඩි ආදර්ශයක් දෙන්න එපා. වැඩක් කරනකොට Taman ඉනිෂিয়েට් කරන Taman චේතනාපූර්වක කරන වැඩක් තියෙනවානේ. ඒකදී අධි කුසලයට ආදර්ශය දෙන්න. ඒකට 100 100ක් අධි කුසලයට යන්න බෑ. සෙනගක් එක්ක යනකොට සෙනගට දරන්න පුළුවන් ඊගාව මට්ටම කියලා දෙනවා. ඒ දෙනිකා ඊගාව මට්ටම කියලා. මට ආයෙ අදහසක් ආවා පිරිත විතර කරලා ධර්ම සාකච්ඡාවක් තියෙනවා. ඒකටත් උත්තරය ඔබ වහන්සේගෙන් ආව කටවන්න කොහොමද කියලා. නෑ තමන්ට පිරිත නැතර කරන්න හෝ පිරිතක් කරන්න අවශ්‍යතාවයක් නෑ. මොකද ජීවත් වෙන සමාජයේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙනවා. ඒක පුද්ගලික ප්‍රශ්න වශයෙන් ප්‍රශ්න නෙවෙයිනේ මේක. ඒතකොට මේ සමාජයේ යෝජනාවක් ආවොත් අහුම්කම් දෙන්න. ඉනිෂিয়েට් කරන්න. න චේතෙය නාභි සංකරෙය මම චේතනා කරන්නේත් නැහැ අභිසංස්කරණය කරන්නේත් නැහැ කවුරු ආවොත් ඒකට කරු කරනවා ඒ කට්ටියගේ මන අපිට මම දෙනකොට ආදර්ශයක් දෙන්නේ මට මගේ මන අපේ හැටියට හරි අමාරුයි ඒ කියන එක මොකද අපි සමාජයට බැඳිලා සමාජයට වාල් වෙලා වැඩි අපිට පුද්ගලික මේ පෞරුෂත්වයක් නැති ඒකට සත්පුරු සාස්ත්‍රය තියෙනවා අනිත් එක දැන් ඔය පින්කම කරන්න ගිහලා පෞරුෂත්ව කරගන්න තමයි බොහෝ දුරට වෙන්නේ ඒ වෙලාවට හවුරු ආවෙ නැහැ කියලා තරහයයි පිළිදරයි නැහැ කියලා තරහයයි ස්ටෑන්ඩින් ඔන් සෙරමනිස් කියවනම් පව්. ස්ටෑන්ඩින් ඔන් සෙරමනිස් මොකුත් නැහැ. අපි කට්ටිය එකතු වුණා ඕන දෙයක් කරුවා ඉවරයි. ආයෙ කවුරුත් නැහැ. අර නැහැ විශේෂ සමුත්තු නැහැ. පාව දෙල්ලි මොකුත් නැහැ. පිටක් කිව්ව මොකක් කරුවා ප්‍රශ්නේ. මොකද අපි මුල සිට අග දක්වා වගේ කියනවා. වෙන කවුරු හරි නැති බැරි කෙනෙක් මෙතෙන්ට ගෙනන මහ ලෝකෙක් ගෙනන ඌ එන්න පමා වෙලා අපි මේ පෙට්‍රල් පුච්චනකොට ටෙන්ෂන් එකයි ස්ට්‍රෙස් එකයි වෙන්නේ. බුදුචානන්සේ කදාකත් එහෙම විශේෂම යෝගාවචරණ දීලා නැහැ. මේ මේ දේවල් නොකළ යුතුයි කියලා ඔබ වර්තමානයේ ජීවත් වෙනවා උපරිම බුද්ධ පූජාව සිද්ධ වෙනවා. බැරි වෙලාවෙ අනික් වෙන පින්කමක් කරන හිතට කමන්නේ නැහැ. බැරි නම්. බැරි නෑ. පුළු පුළුවන් වෙලාවෙ මම දැන් මෙතන. mind your own business be mindful. හොඳයි අපි දැන් විනාඩි 15ක් කට පුරේ අරගෙන තියෙනවා. ඒක බුද්ධ පූජාව සිද්ධ වෙනවා. අනිවාර්යයෙන්ම. බුදුහාමර ඔයිට වැඩි මොකද්ද කරලා තියෙන්නේ පූජා. ඊළඟ කියනවා මම මේ පුදන්නන්න බෙර ගහන්නන් විසින් මට පූජා කරන්නේ නැහැ. මට පූජා කරන්නේ නිස්සද්දතාවයේ මාව ගරු කරන අයට කියලා පිරිනොම් මංචකේදී කිව්වේ. දෙවියෝම ඇවිල්ලා කිව්වලු කට්ටියට අයින් වෙන්න මට බුදුහාමුදුරු පෙන්නේ නැහැ කියලා. ඒතකොට දැන් නෑ නෑ මට ඒගොල්ලන්ගේ දිව්‍ය ආසන දිව්‍ය මල් පූජාව නෙත් නෑ තුරිනාද ඕනෙත් නෑ. බුදුන් පුදන්නේ ධර්මානුධර්ම ජීවිතය ගත කරන කෙනෙක් මිසක බෙර වහන්න නෙවෙයි. මල් පුදන්න නෙවෙයි. බුදුහාමුදුරු අපිට කියලා තියෙනවා. අහලා නැතුව ඇති දැන් අහලා. ඉතින් අපි විනාඩි 15ක් වැඩිපුර ගත්තා මෙල්බන් වලින් ඕවර් ටයිම් චෙක් ටයිම් කරනවා. අහගනින්න හොඳට අහගනින්න හොඳට අහගනින්න එච්චරයි කියන්න තියෙන්නේ. දැන් පේනවනේ මෙල්බන් වලත් වෙන්නේ මොකද්ද කියලා. ඒක නිසා අපි මෙතනින් සාකච්ඡා නැත කරන්නේ නැත්නම් මගේ දෞඛ්‍යයට අපලයි. ඒ නිසා අපි දෙයයන් පිංසිට වේවා දෙයයන් පිං දෙනවා මෙල්බන් නගරයට සමුදෙනවා සිළු දිනාටම තෙරුවන් සරණයි. දැන් අපි ඊතාවතා ආදී ගාථා සජ්ජහනාට පෙළඹෙමු. ඊතාවතා චනම්